ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පෙබරවාරි 12 වෙනිදා ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස චේ ආනන්ද බික්කුණා ඉමිනා විහාරේන විහෙරතෝ චංකමාය චිත්තං නමති සෝ චංකමති එවං මම චංකමන්තං නාබිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාස්ස විසන්ති ති ථානාය චිත්තං නමති සෝතිත්තති එවං මං තිත්තන්තෝ නාභිජ්ජා දෝමනසා පාපකා කුසල ධම්මාන් වාස්ස විසන්ති තී ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වතා මේ භාවනා වැඩමුළුවේ හැම ධර්ම දේශනාවටම මූලික තේමා වශයෙන් තියාගත්තේ මහා ශුන්්‍යත සූත්‍රය ඒ ශුන්්‍යත නැත්නම් මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වචනාංශේ ශුන්්‍යතා පරිසංයුත දේශනාවක් ඉදිරිපත් කරනවා ඒ ශුන්්‍යතාවය නැත්නම් මේ සර්වචනාංශේ ඉදිරිපත් කරන මේ ශුන්්‍යතාවය මතක් කරගත්ත විදිහ අපි දිනදා ජීවිතේ දන්න වචනයක් නෙවෙයි ඒක නිසා දැනගත්තත් අපි දැනගන්නේ මේ විදිහට නෛර්යානිකත්වයට නිවනට විමුක්තියට යොමු වෙච්ච එකක් විදිහට නෙවෙයි. ඒ නිසා මේ සූත්‍ර මාර්ගයෙන් සරුවචන් වහන්සේ මේ ශූන්‍යතාවය කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඉතින් අතර වාරයේදී භාවනාවක් කරනවා ධර්ම සාකච්ඡාත් කරලා අපි පුළුවන් තරම් බලනවා භාවනාවක් කරා නැත්නම් යෝග ජීවිතයක් කරා මහානකමක් හරහා මේ ශූන්‍යතාවය සාක්ෂාත් කරගන්න හැටි. ඒකෙදී අධ්‍යාත්මේ නැත්තම් Tamange මේ ලැබිච්ච මනුස්ස කයෙහි හිත ඇතුළට සංසිඳවගෙන ඇතුලේ කීකරු කරගෙන හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් කරගනාට කරගත්ත හිත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇතුළට කිඳා බැස්ස වීම තමයි ඒ කමනීය වූ චේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් අපි කියන ධ්‍යාන සුඛය, සමාධි සුඛය, සමත සුඛය කියලා මේ සූත්‍රය සඳහන් කරන්නේ හැම තැනම ඇවිදිමින් තියෙන රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ, පහස දිගේ නැත්නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පිටපනින මේ හිත ඒ වෙනුවට ඒ ඒ ආයතන හරහම ඇතුළට නමා ගැනීම චේතෝ විමුක්තියක් එහෙම නැත්නම් සමාධියක් සමතයක් කියලා සඳහන් කරනවා. ඉතින් එවැනි සමත එවැනි සමාධි එම විමුක්ති අටක් ਸਰවචනසේ බෞද්ධයන්ට තේරවාද බෞද්ධයන් හඳුලා දීලා තිනවා රූප කර්මස්ථාන හතරයි අරූප කර්මස්ථාන හතරයි කියලා. නැත්නම් රූප ධාන හතරයි අරූප ධාන හතරයි කියලා. මේ හැම එකකදීම වෙන්නේ මේ හිත අපි ගත්තොත් සාමාන්‍යයෙන් උපමාවකට බෝලයක් ග්ලෝවක් කියලා ඒක හැදිලම තියෙන්නේ හැම වෙලාවෙම බාහිරට දුවන්න. ඉතින් ඒක ඇතුළට නමා ගැනීම ආධ්‍යාත්මිකයි ආගමිකයි. ඒ ඇතුළට නමා ගැනීම සඳහා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අපි කරනවා. සීල ශික්ෂාවේදී නරක ඡන්ද පරුස ගති නතර කරලා ලෝකයේත් එක්ක ගැටීමකින් ඇති වෙන තියෙන විශාල ගොරෝසු චිත්ත පීඩා දුරුවන් කර ගන්නවා දුරුවන් කරන හිත ඇතුළට දා ගැනීම සඳහා කරන භාවනාවක් කරන චිත්ත භාවනා කියලා එහෙම නැත්නම් සමති සමත භාවනා ඉතින් ඒ සඳහා තමන්ගේම කය නැත්නම් තමන්ගේම හතර මහා ධාතුන්ගේ හැච්ච මේ කය අරමුණු කරන්න පුළුවන් ඒ අරමුණු කරන කුමන හෝ ප්‍රසිද්ධ ධාතුවක් කරහා භාවනාවට යොමු වීම වායෝ ධාතුව හරහා යොමු වීමට කියන්නේ ආනාපාන සති භාවනාව කියලා. නැත්නම් ආනාපාන සති භාවනාවදී අපි ඉදිරි ඉදිරි තියාගන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ඒකේ හිත පිහිටියා නම් එතකොට ඇතුළතට හිත නැමුණා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අනුව විතක්ක ਵਿਚාර පීච සුඛ එකග්ගතා කියනා වූ හිත පිහිටීමේ ගුණාංග රාශියක් වැඩි වුණාට පස්සේ ඇතුළත අභිරමණයකට යනවා නැත්නම් ඇතුළත පිහිටීම ලොකු සාන්තියක් ලොකු සුවයලවන දෙයක් හොඳ සංහිඳියාවක් බාටපත් වෙනවා. අන්නේ සංහිඳියාවට ආවට පස්සේ නම් එයාට ඉතින් එච්චර බණ කියන්න ඕන කමක් නැහැ දන්නවා. මේ අකුලඟක මේ හුස්මක මේ වායෝ ධාතුවක පුදුමාකාර සැපයලවන කුසු ගතියක් තියෙනවා. ඊට පස්සේ මේ සැපය මේ ඇතුළට හරවගත්ත මේ හිත තව තවත් සුද්ධ කිරීම. කිරීම තමයි රූප ධාන මාර්ගයෙන් පළවෙනි ධාන, දෙවෙනි ධාන, තුන්වෙනි ධාන, හතරවෙනි ධාන කියලා කියන්නේ. ඒ කරන්න කරන්න කරන්න මේ හිතේ හිස් භාවය නැත්නම් ආතතිය අඩුවීම මානසික අසහනය අඩුවීම තමයි දෙකින් දිගට කරන්නේ. රූප ධානයේ වශයෙන් කය වායෝ කාය නැත්නම් පාඨවි කාය තේජෝ කාය ආපෝ කාය કોઈ හතරමහා කායන්ගෙන් කොයි කායෙන් හරි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කීකරු කරගත්ත කයේ ඇතුළත තියෙන අනෙකුත් චෛසික ධර්ම දුරුවන් කරමින් විතක්ක ਵਿਚාර දුරුවන් කරමින් දෙවෙනි ධානයට යනවා. ඊට පස්සේ ප්‍රීතිය ඡණ්ඩයි පරසයි කියලා දුරුවන් කරමින් සුඛය එකක් දාසයි තුන්වෙනි ධානයට යනවා. ඊට පස්සේ උපේක්ඛා එකක් දාසයි හතරවෙනි ධානයට යනවා. ගියාට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ කාම ගුණයන් දුරු කිරීම සඳහා අපි ගිහි ගියතාවි. කාම ගුණයන්ගෙන් කායිකව විවේක වීමට අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ඒක සාමාන්‍ය සූත්‍රවල වචනෙන් කියනවා නම් අරණ්‍යගත වීම, රුක්ඛ මූලගත වීම, ශූන්‍යාකාරගත වීම කියලා. ඒ සඳහායි අපි මේ නේවාසික භාවනා වැඩමුළු හරහා මේ පරිසරයක් ලබා ගන්න. නමුත් ඒ භාවන ගීකේ තමත නෑරපු නැත්නම් නීවාසික භාවනාවට නාපු අය නොදන්න නමුත් භාවනා කරන අය දන්න දෙයක් තමයි මෙහෙම කයෙන් විවේක වෙලා මේ වගේ තැනට ඇවිල්ලා නාලා කියලා පිරිසුදු වෙලා සමමිතිකව සැහැල්ලුව වාඩි වෙලා හිත තමන්ගේ නිරියවට දානකොට අර අතහැරලා දාලා ආපු කාම ගුණයන් පිළිබඳ හේවණලි සංඥා හැඳිනීම් රාශි රාශි වශයෙන් හිතට එන්න පටන් ගන්නවා. ඒවට සරුවචන්සේ සඳහන් කරන්නේ කාම සංඥා කියලා. ඒව තමයි නීවරණ කියලා කියන්නේ. මෙන්න මේ කාම සංඥා එන්න පටන් ගත්තට පස්සේ තමයි බලාපොරොත්තු වෙන අර හිත එකලස් වෙන එක ඒකාග්‍ර වෙන එක ඒකෝදි භාවයට යන්නේ නිතරම කාම ආශාවන්ගෙන් හිත පිරෙනවා. ආශාවන්ගෙන් හිත පිරෙනවා. එහෙම නැත්නම් ඒක ලබා ගන්න බැරි වීම නිසා ද්වේෂයෙන් නුරුස්නා ගතියෙන් ස්වයං විවේචනයෙන් හිත පිරෙනවා. යම් වෙලාවක යෝගාවචරය සූරව දක්ෂව අර එනේන කාමච්ඡන්ද ව්‍යාපාද යම් ප්‍රමාණයකට තුනී කරගත්ත ගමන් නින්දට වැටෙනවා. මේ අවුස්සන දෙක තමයි කාමච්ඡන්ද ව්‍යාපාදේ කියන්නේ. ওই දෙක නැති වෙච්ච ගමන් නින්දට වැටෙනවා. ඉතී ගාට යෝගාවචරයට අවශ්‍ය වෙනවා මේ ඇති කරගත්ත මේ බරපතල කෙලෙස් නැති தത്വයට අවදි වීමයි කරන්න ඕන නිදා ගැනීම නෙවෙයි හිත හැංගෙන්න දෙන්න නැතුව හිත ලීන වෙන්න දෙන්න නැතුව මේකට අවදි වෙන්න ඕන කියලා ගියාට පස්සේ අතීතය ගැන හිතන දේවල් අනාගතය ගැන හිතන දේවල් එහෙනම් මේ තමන් කරන භාවනා කර්මාන්තේ එතන තමන්ගේ අරමුණ එහෙම නැත්නම් තමන්ගේ භාවනා මධ්‍යස්ථානයේ ගුරුවරයා මේ ඉගෙන ගන්න දේවල් ඇත්තද මේකෙන් ওই කියන තරම් ප්‍රෝධිනයක් වෙයිද කියලා නානා විදි සැක පහළ වෙනවා. කොහොම හරි ඒ විදිහේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ නැති කිරීම සඳහා මේ කෙනා තරයේ උච්ඡන්නව ආසන්නව ආනාපානිය අසුරු කරනවා නම් මේ කාම සංඥා දුරු කිරීම සඳහා රූප සංඥාවක් රූපයක් ලං කර ගැනීම කියලායි බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ. කාම සංඥාව දුරු කිරීම සඳහා රූපයක් ලං කර ගන්නවා. රූපේ තමයි වායෝ පොට්ටබ්බ රූපේ. එහෙම නැත්නම් මේ තමන් ඉඳගෙන ඉන කය. යම් වෙලාවක මේ වායෝ පොට්ටබ්බ රූපේට හිත හොඳට සමවැදුනොත් නැත්නම් මුල පටන් ගත්ත වෙලේ ඉඳලා ආස්වාසේ සම්පූර්ණමත් ඉඳලා සතියෙන් ප්‍රස්වාසයේ මුල පටන් මැද හරහා අග දක්වාම අත්විඳගෙන යන්න පුළුවන් නම් සබ්බකාය පරිසංවේදී කියලා. ඒකට මේ ආස්වාස ප්‍රස්වාස දෙක පිහිට කරගෙන නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව පිහිට කරගෙන කාම සංඥාව දුරු කරන්න පුළුවන්. නැත්නම් කාම සංඥා දුරු වෙනවා. ඉතින් මේ නිසා යෝගාවචරය විවිධ උපක්‍රම කරනවා. අර හුස්ම යාලු කරගන්න. හුස්ම සමීප කරගන්න. හුස්ම ආසන්න කරගන්න. හුස්ම උච්ඡන්න කරගන්න. ඒක පිළිබඳව ව්‍යංජන අන් ව්‍යංජන බලනවා. ලං වෙලා බලන්න බලන්න කාම සංඥාව දුරු වෙනවා. එතකොට කරන්නේ කාමයක් කාම සංඥාවක් දුරු කළ දැන් රූපයක් අල්ලලා තියෙනවා. දැන් මේ රූපේදී ආවඳුට සමීපව බලන ඉන්නකොට මේ රූපේ ගෙවන් වෙන්න පටන් ගන්නවා. මේ රූපෙ තුනී වෙන්න පටන් ගන්නවා. මේක නොදැනී යන්න පටන් ගන්නවා. මේක සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඒක හැම කෙනාම භාවනා කරන හැම කෙනාම දන්නේ නැහැ. නමුත් මේක තමයි නියාම ධර්මය. ඒ රූපෙ දිහා බලන රූපෙ ගෙවන් වෙනවා. මෙන්න මේ රූපේ ගෙවන් වෙන්න පටන් අර ගන්නකොට රූප සංඥාවල් වගේක් ඇවිල්ලා රූපේ හැවනැල්ල වශයෙන් පෙනී හිටින්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනපන සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ පරණ ඇහිච්ච ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. තමන් බලාපොරොත්තු වෙන්නේ නැති පරණ රූප දැකපු දේවල් පේන්න පටන් ගන්නවා. කලාතුරකින් කෙනෙකුට පරණ ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. තව සමහරෙකුට රස තේරෙනවා. ශරීරයට එක එක පහස තේරෙන පටන් අර ගන්නවා. තමන් නිකන් උඩ දාන්න වගේ බලාකුලක ඉන්නවා වගේ නැත්නම් පොළවේ ගිල්ලන්නා වගේ එහෙම නැත්නම් දියසුලියකට අහු වෙලා කැරකෙන්නා වගේ එහෙම නැත්නම් ගින්නකට අහු වෙලා ඉන්නා වගේ රත් වෙන්නා වගේ විවිධාකාර පහසවල් එන්න පටන් ගන්නවා මේක සිද්ධ වෙන්නේ නැත්නම් මේක සිද්ධ වෙන බව දැනෙන්නේ තමන්ගේ මූල කර්මත්තානේ සංසිඳෙන්න පටන් ගන්නතර පස්සේ ඉතින් මේක වෙනකොට හුඟක් යෝගාවචරය අර ආනාපානේ සංසිඳීල පැත්තක තියලා මේ පේන පේන දේවල් ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද මේක මම මේ මේ ධමතේද මේක විපස්සනාද මේක මොන ඥානේද කියලා එහෙම නැත්නම් මොකද්ද මේකෙන් දක්වන නිමිත්ත කියලා කරදර වෙන්න ගත්තොත් ඒක මාර පාක්ෂික වෙනවා යෝගාවචරය දන්නවනම් රූපේ සංසිඳනකොට රූප සංඥා වගේක් එනවා මේ රූප සංඥා අර සංහිඳියාව සංසිඳීම වළක්වන්න එන වංචනික ධර්මයක් ඒක නිසා මේ රූප සංඥා තියෙද්දිත් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා ඒක වර්ණයක් වෙන්න පුළුවන් ගන්ධයක් වෙන්න පුළුවන් රසයක් වෙන්න පුළුවන් සද්දයක් වෙන්න පුළුවන් පහසක් වෙන්න පුළුවන් කොයි එකක් තියෙදි අර ගෙවෙන ආනාපානෙම බලන්න යන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ කැලයක් කපාගෙන මැදින් යනවා වගේ කටු ඔකුලක් කපාගෙන මැදින් යන්න වගේ අර ගත්ත එකලස අර ගත්ත ශූන්‍යතාවය තව තවත් තව තවත් දිනු කරන්න පුළුවන්. එහෙම නැතුව අර පේන දේවල් ගැන හිතන්න ගියොත් ශූන්‍යතාවය ආයේ නැති වෙලා හිත දරත ඇති කර ගන්නවා. ආතතිගත වෙනවා. හිත බර වෙනවා. සැහැල්ලුව නැති වෙනවා. ඒක නිසා රූපේ ගෙවෙනකොට රූප සංඥා ඉතුරු වෙනවා. මේක හොඳටම දැනගෙන ආනපානේ සම්පූර්ණ නොදැනී ගියත් ඒ වෙනකොට හොල්මන් කරන දේවල් වලට හිත නොයොදා ගත කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ කමඨාන් සුද්ධ කිරීමෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරුණත් ඒ වෙලාවට පේන රූප අදහන්න පටන් ගන්නවා. ඇහෙන ශබ්ද අදහන්න පටන් ගන්නවා. ගන්තරස් පහස අහන්න පටන් ගන්නවා. මේ අද තියෙන භාවනා ලෝකේ සම්පූර්ණ වල්මත් වෙලා තියෙන්නේ. මේ භාවනා කරන හරියන කට්ටියට තමයි මේ විවිධ සංඥා එන්නේ. නමුත් මේ සංඥා අල්ලනවයි කියලා කියන්නේ ශාසනයට විශාල පාඩුවක්. මේ ඉදිරි ගමන නිවන සඳහා තියෙන ගමන ඍජු ගමන චපල වීමක්, වංක වීමක්, ඇද වීමක්. නමුත් ඒ කෙනාට කිසිම හවුහරණක් නැහැ. ඒ කෙනාම දැනගන්න ඕනේ මම මෙච්චර වටිනා මේ භාවනා ජීවිතයක් ගත කරන්නේ ඔය අතරමඟදී පෙන්වන හොල්මන් ගැන අතර වෙලා ඌවට වැඳ වැඳ ඉන්න නෙවෙයි ඒක නිසා මම මේ ගත්ත ශූන්‍ය ගමන ශූන්‍යතා ගමන දිකට යන්න ඕන කියලා කවදා හෝ ඒ අතරමඟදී පේන රූප සංඥා ගණන් නොගෙන මම නොකිය මගේ නොකිය මගේ ආත්මේ නොකිය ගතක් ගමන් කරනවා නම් අන්නෙවැනි සූර වීර ධීර යෝගාවචරයට විතරයි පළවෙනි මට්ටමකට දැනගන්න පුළුවන් වෙන්නේ මේ හිතට කාමය හෝ කාම සංඥා නැතුව රූපය හෝ රූප සංඥා නැතුව මේ සතියට ඉන්න පුළුවන් මේ හිතට සමාධිගත වෙන්න පුළුවන් කියලා නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියක් වාටපත් වෙනවා අරමුණක් සහිතව පැවතිච්ච සමාධිය කිසිම අරමුණක් නැතුව අනිමිත්ත අරමුණ සත්‍යයක් බවට අනිමිත්ත සමාධියක් බවටපත් වෙනවා මේක සාමාන්‍ය තර්ක බරසකට අල්ලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ විදිහට අරූපයේයි භාවනාව එනතන රූප කියන්නේවත් නැති රූප සංඥාවක් නැතුව කරගෙන යන මේ භාවනාව සර්වචන් වහන්සේ ශූන්‍යතාවේ හරහා තමයි මේක පෙන්ලා දීලා තියෙන්නේ අපි ඊයේ මතක් කරගත්තේ බද්දේ කරත්ත සූත්‍රය අනුව හුදකලාව හරහා ඒකලා බව හරහා හිත එකලා කිරීම හරහා එහෙම නැත්නම් දෙවන්නේක් නැති තනි තනි පංගලම අපි කියලා කියන්නේ. අන්නේ කිරීමේ භාවනාව ඉතින් මේකට කිසිම දෙවන්නේගේ සහයෝගයක් නැතුව කිසිම හැරමිටියක් නැතුව කිසි දෙයකට හේතු නොවි කිසිම දෙයක එල්ලෙන්නේ නැතුව කිසිම නිමිත්තක් නැතුව මේ හිතට පවත්න්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්කම නැත්නම් ඒක අදහන ගතිය නැත්නම් ඒකට එළව වාසය කරනවා කියන එක මේ ලෝකායත විශ්යන්ගේ කවදාකවත් නැහැ. ලෝකායත විශ්යන් වල තියෙන්නේ අපි යමක් කමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ අපිට මේ මේ දේවල් තියෙන්න ඕනේ ඒව තමයි අපිට සරණට පිටට එන්නේ කියලා අපි මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ගොනු කරනවා. නමුත් ඒ ਸਰවඥාන්සේ සඳහන් කරන විදිහට ඔය එකම ධාතුවකටවත් හැඟීමක් නෑ අනේ මම මේ එකතු කරන මිනිස්සයා මම මේ මහන්සියන් එකතු කරන්නේ මේ මිනිස්සයා අමාරු වෙටිච්චහම මම එයාට උදව් කරන්න ඕන කියලා ධාතුන් වල කිසිම කල්පනාවක් නෑ. ඒක නිසා මේ ධාතුන්ගෙන් තමන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කවදාකවත් ඉෂ්ට වෙන්නේ නෑ. ඒවා හිත පිට නැති දේවල්. අපි ඒ කිසිවක් නැතිව කෙලින් හිටගෙන ඉන්න පුළුවන් ගතිය අදහනවා වෙනුවට ඒ මොනම දෙයක් හරි පිළිබඳව අපේක්ෂාවක් තියෙනවනේ ඒක බුද්ධ ගෞරවයට බුද්ධ සද්ධාවට කෙලසීමක් වෙනවා ධර්ම ගෞරවයට ධර්ම සද්ධාවට කෙලසීමක් වෙනවා සංඝ ගෞරවයට සීලයට කෙලසීමක් වෙනවා ඒ නිසා ඉතින්දී යෝගාවචරයා බුදුමහාකාර හෙට්ටුවකට යන්න වෙනවා අපි මෙතෙක්කල් ආඩම්බර කරපු දේවල් අගේ කරපු දේවල් ඒකට සරුවත් chance පාවිච්චි කරන උපදී උපදි කියන වචනය ඒ උපදි සලකන්නේ පින්දහම් කරන කට්ටිය උපදි සම්පatti කියලා. උපදි සම්පatti කියලා කියන්නේ තමයි උසස් කුලයක උපදිනවා, කුලවන්ත කුලයක උපදිනවා, සල්ලි තියෙන කුලයක උපදිනවා, ගොඩක් ඥාතියින් ඉන්න කුලයක උපදිනවා, සුරූපීව උපදිනවා, වර්ණවත්ව, ඥානවන්තව උපදිනවා. මේ සෑම දේවල්ම පෙරපින් නිසා තමයි පහළ වෙන්නේ උපදි සම්පatti. නමුත් මේ හැම උපදියක්ම අවිද්‍යාව ඇති කරනවා. අවිද්‍යාවට මුල් වෙන්නේ උපදී තමයි. කවදා හරි නිරූපදීන් කියන විදිහට මේ උපදීන් තිබුණත් ඒව ගැන ඉච්චර මහා ලොකු තැකීමකින් තොරව ඒව උදේම නැගිටපුවා මිසිකන කුණු කෙල පිටක් වගේ විසි කරලා මේ හිතට මොකක්වත් නැතුව ඉන්න පුළුවන්. මේ හිතට ශුන්‍ය වෙන්න පුළුවන්. මේ හිතට හුදකලා වෙන්න පුළුවන්. මේ හිතට විවේක වෙන්න පුළුවන්. මේ හිතට විශ්‍රාම ගන්න පුළුවන් කියලා නොඑල්ලී අන ආලම්බන නොවි අනාරම්මනව එහෙම නැත්නම් නිමිත්තක් නැතුව එල්ලෙන්න දෙයක් නැහැ හැරමිටියක් නැතුව මේ ඉන්න පුළුවන් හිත කවදාකවත් බාහිරය ගැන අරිඹුවක් හරි අපේක්ෂාවක් තියෙන කෙනාට ගන්න බෑ. ඉතින් ඒක නිසා පුදුමාකාර කාලයක් පුහුණු කරන්න වෙනවා මේ අනිමිත්ත తত্ত্বය නැත්නම් මේ හුදකලාව මේ විවේකය මේ ශූන්‍යතාවය මිනිස්යාට පමණක්ම පුරුදු කළ හැකි ප්‍රතිපදාවකින් පමණක්ම ලං විය හැකි කෙලෙස් අයින් කිරීමෙන් පමණක්ම ලං විය හැක්කක් ඒකට තියෙන එකම බාධාව තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක යම් කිසි කෙනෙක් එයින් පරිබාහිර මොනම හෝ ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් අපේක්ෂා කරනවා නම් යටි හිතෙන් හෝ උඩු හිතෙන් දැන හෝ නොදැන ඒ කරන හැම වෙලාවකම මේ අති පාරිශුද්ධ වෙච්චි ශුන්්‍යතාවයට හානියක් සිද්ධ වෙනවා. උදේකලාව නැතුවලා යනවා. විවේකේ නැති වෙලා යනවා. විස්රාමයක් ගන්න වෙලාවක් නැහැ. හිත ආතතිගත වෙනවා. හිත අසහනයටපත් වෙනවා. ඒ නිසා මෙතනදී යෝගාවචර අවස්ථාවක් හම් වෙනවා. කිසිම අරමුණක් නැති වුණාට කාම ගුණත් නැහැ, කාම සංඥත් නැහැ, රූපයක් නැහැ, රූප සංඥත් නැහැ. මෙන්න මේකේ මේ හිස්කමට, මේ හුදේකලාවට, මේ ශූන්‍යතාවයට ගෙට ගවදින්න ඉඩ තියලා නැත්නම් මේක තමයි මගේ හැබෑනි වහන කියලා මේක ගත කරන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ ශුන්්‍යත විහරණය කියලා. ශුන්්‍යතාවේ ජීවත් වීම කියලා. ඒ ශුන්්‍යත විහරණයම තමයි උදකලාව කියලා කියන්නේ. ඒකට තමයි විවේකී කියලා කියන්නේ. ඒ තමයි චිත්ත හිතේ සාමය කියලා කියන්නේ. හිත විස්්‍රාම වෙනවා කියලා කියන්නේ. මෙන්න ශුන්්‍යතා විහරණය භාවනා කරන නොකරන හැම කෙනාටම තියෙන දෙයක්. නමුත් ඒක සාමාන්‍ය ලෝකේ හඳුනන්නේ පාළු ගතියක් කියලා. ඒක කම්මැලිකමක් කියලා. ඒක නීරස ගතියක් කියලා. ඒක මේ රහෙන් තල්ලු වීමක්. මම නිකම්ම නිකං කොන් වෙලා කිසි කෙනෙක් ගණන් ගන්න නැති කෙනෙක් වඩපත් වුණා කියලා තමයි ලෝකේ සලකන්නේ. ඒක නිසා ඒ ශුන්‍යතාවය තුච්ච කරලා කලහලකන්නේ. මට යමක් කමක් නැති යමෙක් උදව් කරන්න කෙනෙක් නැති පාළු වෙච්ච ගතියක් කියලා අරන් ඒ විදිහට මේ ශුන්්‍යතාවේ දිහා මේ විවිකේ දිහා බලනා තාක්කල් ධර්ම අවබෝධය අඩුයි. බුද්ධ අවබෝධය අඩුයි. සංඝ අවබෝධය අඩුයි. සීල පිළිබඳ ඇදහිල්ල අඩුයි. මේක සිද්ධ වෙන්නේ දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික ලුණු ගෙඩියක පොතු වරිනා වගේ මේ හුදේකලාව මේ විස්රාමයේ මේ විවේකයේ මේ ශූන්‍යතාවය කිසියම් දවසක මොනම විදියකින්වත් විපරිණාමයටපත් වෙන්නේ නැහැ. අනිත්‍යත්වයටපත් වෙන්නේ නැහැ. යමක් තිබුණොත් අනිත්‍යත්වයටපත් වෙන්නේ. මෙතන මොකුත් නැහැ. ඒක නිසා මේකේ ලෝකයේ තියෙන හැම වස්තුවකම තියෙන අනිච්ඡං කියන එක මේ හුදේකලාවේ නෑ. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කිරීම තමයි ප්‍රතික්ෂේප කරන්නේ විපරිණාමයටපත් වෙන අනිකුත් රූප ධර්ම ඉස්සරහින් තියාගන්න. ඉතින් ඒ අනිත්‍ය වෙන්නපත් වෙන රූප ධර්ම විපරිණාමයටපත් වෙන අනිත් රූප ධර්ම පතන තාක්කල් දරුවචනසේ සඳහන් කරනවා මානි මේ ලෝකයේ යම් රූප ධර්මයකට යම් කෙනෙක් ඇලෙනවා නම් අධික ලෙස ඇලෙනවා නම් ඒ රූප ධර්මයේ විපරිණාමයටපත් වීම නිසා ඒ පුද්ගලයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දෙන්නේ නැහැ කියලා රූප ධර්මයක් මේ ලෝකේ නැහැ ඕනම රූප ධර්මයක් ඇල්ලුවොත් ඒ කියන්නේ මේ ශුන්්‍යතාවයෙන් පිට ඒක අල්ලාගත්ත මිනිස්සෙක් අබිරමණය කරන මිනිස්සයාට මේ රූප ධර්ම වෙනස් වෙනකොටම ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඇති වෙනවා. මොකද රූප කියන්නේ විපරිණාම වෙන එකක්. නිත්‍ය එකක් නෙමෙයි. නමුත් අපේ හිත පරිණාමයේ ආවේ දිගටම මේ රූප ගොඩක් ඇති කරා පොහසත්. රූප ගොඩක් ඇති එකට හුඟක් යමක් කමක් ඇති කෙනෙක්. එයාට මේ රූප ඔක්කොම හදිස්සියකදී අමලයකදී උදව් කරයි කියලා රූප තමයි එකතු කරන්නේ. නමුත් මෙතනදී රූපයෙන් විතරක් නෙවෙයි රූප සංඥායනොත් සමුගන්නවා සමුගතතර පස්සේ එයාට සමහර විතක රූප දිගේ ගමන් කරනවා නම් පංචස්කන්ධේ රූපස්කන්ධේ දිගේ මේ රූප තියෙන අවකාශයේ රූප රූපණි වෙන සුළුයි විපරිණාමයට පත් වෙන සුළුයි අවකාශයේ විපරිණාමයක් නැහැ අවකාශය වෙනස් වෙන්න දෙයක් නැහැ මොකද යමක් නැහැ එතන මේක තමයි මේ ශූන්‍යතාවයේ තේරුම් ගැනීම පහෙන් එකක් යමක් තියෙනවා නම් වෙනස් වෙන සුළුයි ඒක අල්ලගත්ත කෙනාට වෙනස් වීම නිසා දුක් පීඩා කරදර ඇති වෙනවා දෝමනස්ස සෝමනස්ස ඇති වෙනවා මේ හිස්තන අල්ලගන්න එක්කනට අහුවෙන්නේත් නෑ මොනවාක්වත් එයාට අහුවෙන්නේත් නෑ එයා අහුවෙන්නේත් නෑ මේක තවත්තනක ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ මච්චු රාජාන පස්සති කියලා මේ ලෝකීය අවකාශයක් විදිහට දකින්න මේ තියෙන වස්තු අවතිලා තියෙන විශාල අවකාශයක වස්තු සන්නාව තියෙන එකනට අවකාශය පේන්නේ මේ වස්තු හරහා නැත්නම් මේ වස්තු ඇතුලේ තියෙන එකමයි අවකාශයේ මේ ශූන්‍යතාවය දකින්නනම් මායයට ඒකේ නම පේන්නේ නැහැ කියලා කියනවා. එයා මැරෙන්නේ නැහැ කවදාකවත්. මේ දේවල් දේවල් වශයෙන් අල්ලගෙන ශූන්‍යතාවයෙන් නොදකින මිනිහ මැරෙනවා මායя දකිනවා. යම් වෙලාවක මේ දේවල් වල තියෙන හිස් බවක් පිටත් තියෙන හිස් ඇතුළත් හිස් මේ දේවල් නියෝජනය කරන්නේ මේ අවකාශයෙන් ඊටාම ඩිංගිත් හැබැයි අවකාශය තමයි වැඩි මෙන්න මේ අවකාශය දක් ගන්න පුළුවන් නම් ශූන්‍ය විදිහට ඒ ශූන්‍ය අවකාශය දකින්න කෙනාව මායාවට පේන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ තමයි වේදනා දිගේ බලනකොට සැප දුක් දෙක දිගේ තමයි මිනිස්සු අදුවන්නේ සතත් දුවන්නේ. නමුත් මේ හැම දුකක්ම සැපට යන්න ඉස්සලා හැම සැපක්ම සැප දුකට යන්න ඉස්සලා අතරමැදදී සැප දුක් දෙක නැති අදුක්කම සුඛ එහෙම නැත්නම් මනාපමනාප කියන වචන දෙකෙන්ම සඳහන් කරන වේදනාවක් තියෙනවා ඒක හරිම පාළුයි ඒක හරිම ඒකාකාරයි ඒක හරිම නීරසයි ඒක හරිම දියාරුයි දියරහයි ඒක නිසා අපි හැම වෙලාවෙම සැප හොයනවා සැප හොයන්න හොයන දුක හම්බ වෙනවා කවදාකවත් අතරමැද තියෙන අර අදුක්කම සුඛය දකින්නේ. ඉතින් ඒ නිසා අර ආස්වාස් ප්‍රසවාස වගේ රූප ධර්ම ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන යනකොට එයා යන්නේ විඳින්න බැරි වේදනාවක් නැති වින්දනයක් නැති තැනට. ඒක හරි පාළුයි. ඉක්මනට ආයෙ හුස්ම ගන්න හිතෙනවා. ඉක්මනට ඇද්ද කරින්න හිතනවා මේ මොකද උනේ කියලා. මොකද අපේ හිත කවදාකවත් තියර කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ ඒ අදුක්කම සුඛ වේදනාව රුචි කරන්නේ නැහැ. නමුත් නිවන තියෙන්නේ මධ්‍ය ප්‍රතිපදා තියෙන්නේ ඒකේ. ඒ නිසා එතෙන්ට යනකොට ඒක විහරණයක් කරගත්තොත් ඒක තමන්ගේ නිවස්න බවටපත් කරගත්තොත් ඒක හැම වෙලාවෙම දකින්න උත්සාහ කරොත් ඒක කියනවා ශුන්්‍යත විහරණය කියලා. සැප හොයන්න යන්නෙත් නැහැ දුක හොයන්න යන්නෙත් නැහැ. ඒ දෙක මාරු වෙනකොට අතරමැද තියෙන ඒ අදුක්කම සුඛය දක් ගන්න පුළුවන් නම් වේදනාව හරහාත් මේ ශුන්්‍යතාවේ අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ සංඥා කියලා જાතියක් තියෙනවා. සංඥා කියන්නේ නැවත හඳුනා ගැනීම සඳහා අපි තියෙන සලකුණු, ලේබල් කියන එක. එහෙම නැත්නම් නැවත හඳුනා ගැනීම සඳහා අපි ඒක නම් වණන් දෙනවා. අපි හැම වෙලාවෙම මේ ගන්න නම් වණන් අනුව තමයි මේ පුද්ගලයා නැවත අපි හඳුනා ගැනීම කරන්නේ. ඒ හඳුනා ගන්න මේ වැඩපිළිවෙල තමයි මේ sannivedanaya කියලා කියන්නේ. අද තියෙන ইনফෝමේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ඔක්කොම තියෙන සංඥා ටිකක් විතරයි. නමුත් මේ සංඥා බුදුහාමර පෙන්ලා තියෙන්නේ මිරිඟුවක් වායි කියලා. මුෙක් විවේක තද අවුව වෙලාවේ කාන්තාරික ඈත දිහා බලනකොට ඒ ඈත තියෙන කැකැරිච්ච වාතය ඌට පේන්නේ වතුර වගේ. ඉතින් අඹාගෙන යන වතුර හොයන්න හන්සුට වෙන්නේ අර ඇඟේ තියෙන ලේ ටිකත් වෙහිලා කවදාකවත් අංශකකින්වත් අඟලකින්වත් මිරිඟුවට ලං වෙන්න බෑ දුවන්න දුවන්න මිරිඟුවක් දුවනවා. අඩියට මොහොතට ගිහිල්ලා සිටිජය අල්ලන්න යනවා වගේ. සිටිජය කාදාකත් අල්ලන්න බෑ. ඒක පේන්නේ හැතැම්ම පහක් ඈතින් තමයි කොයි වෙලාවෙ බැලුවත්. අඩි පහක් කොසබිනියෙකුට හැතැම්ම පහක් විතර ඈතින් තමයි යන්න යන්න යන්න සිටිජය යනවා. ඒ වගේ අර මිරිඟුවත් යනවා අන්තිමට ඒක වතුර කියලා හිතාගත්ත මොහා නැහිනවා. මේ අපි හිතාගෙන තියෙන මේ සැප සම්පත් ලබා දෙන සියල්ල මරණ මොහොතේදී ඒකාන්ත දුකක් බවට පත් වෙනවා. මැරෙන්න එනකම් මරණයට එනකම් තමයි මේ කියන මේ සංඥා ඔක්කොම උදව් කරමින් යහට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරය ආස්වාස ප්‍රසආස දෙක කියලා මෙනෙහි කර කර යනකොට තැනකට එනවා ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ අඳුරන්න බෑ. දෙකම එක වගේ. ඉතින්දී මේ හැලෙන්නේ සංඥා මිසක් ආනපානෙ නෙවෙයි. ඒ නිසා එහෙම තියෙද්දිත් හිත වට ගන්න නැතුව මෙනෙහි නොකර හෝ ආනපන් දිගේ යනකොට භාවනාවෙන් මිදීමක් සිද්ධ වෙනවා නිින්ද ගියා වගේ මොනම මතකයක්වත් නැති. එකපාරට ගැසිලා නැගිටිනකොට තමයි තේරෙන්නේ මේ ඉතිසල මම මොන ඉරියව් හිටියද මතකත් නැහැ. නිින්ද ගියාද දන්නෙත් නැහැ. මේ සංඥාව අඳුනා ගන්න බැරි මට්ටමට හිත හැංගිලා. හිත ලීන වෙලා ඒක දැනෙන්නේ නැවත සංඥාවක් වෙන සද්දයක් ආපු ගමන් වේදනාවක් ආපු ගමන් එක පාට ගැසිලා අවදි වෙනවා. එතකොට පේනවා දැන් සංඥාවක් ඉන්නේ. ගොරෝසු සංඥාවක් නම මේ සංඥාට සාපේක්ෂව ඉඳලා තියෙන චිත්තක්ෂණ සංඥාව නැතුව. ඉතින් මේ යෝගාවචරය ආයේ අවදි වුණාට පස්සේ අර සංඥාව නැතුව හිටපේක පිළිබඳ බිහිතිකාවක් ඇති කරගන්නවා. බයක් ඇති කරගන්නවා. මොකද උනේ දන්නේ නැහැ. මොන ඉරියව්වේ හිටියත් දන්නෙත් නැහැ. කොච්චර වෙලා හිටියත් දන්නෙත් නැහැ. නින්දද දන්නෙත් නැහැ කියලා නිින්දක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම මේ කතා කරන්නේ නිින්දක් නෙවෙයි. නිින්ද කිය වෙලාවක අවදි වෙන්නේ අරමුණට නෙවෙයි. සංඥාව නැති වෙලා නැවත අවදි වෙනවා නම් අවදි වෙන්නේ අරමුණටමයි. මේක යෝගාවචරයට අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් උරගාලා බලන්න පුළුවන්. ආන්නෙම ගියට පස්සේ තියෙනවා මේ සංඥාවක් තියෙනවා අඳුරගන්න බැරි. ආහන්නේ සංඥාවේ තමයි ශූන්‍යතාවයේ තියෙන එක තමයි නිවන තියෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් අපිට නූල් බඳින්න වෙනවා. සෙත් කවි කියන්න වෙනවා. පිළිත් නූල් ගැට ගන්න වෙනවා. එතෙන්ද හිත යනකොට. මොකද ඒ තරම්ම අපි මේ එක එකන හඳුනා ගන්න හඳුනාගත්ත ජීවිතය හරහා තමයි sannivedana හරහා තමයි මේ ලාභ සත්කාර සම්මාන හෙව්වේ. මම එයා හිටින්නේ සංඥා තියෙන තැන විතරයි. මාන්නේ හිටින්නේ සංඥාව තියෙන තැන විතරයි. තේරිමක් බේරිමක් තණ්හාවක් එදිනේ සංඥා තියෙන තැන විතරයි. නමුත් සංඥා නැති විශාල ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තමයි හුදේකලාව තියෙන්නේ. ඒ ලෝකේ තමයි ශූන්‍යතාවය තියෙන්නේ. ඒ ලෝකේ තමයි විවේකයේ තියෙන්නේ. ඒ ලෝකේ තමයි මේ විස්රාමයේ තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අතවනනවා. ඔය ඔය සංඥාව මම කියලා දෙන්නම් සංඥාව ගලවන හැටි. පළවෙනි සැරේ නම් හීන්දාලිය දානවා. වක්කාර වෙනවා, බය වෙනවා. නමුත් ශ්‍රද්ධාව ඇති කරගන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි. ශ්‍රද්ධාව ඇති කරන්නේ ධර්මයේ කෙරෙහි. ශ්‍රද්ධාව ඇති කරන්නේ මීට ඉස්සෙල්ලා මේ පාරගිය සංඝයා වහන්සේලා කෙරෙහි. ශ්‍රද්ධාව ඇති කරන්නේ මරණත් උඹ ඉන්නේ සීලක කියලා නැවත නැවතත් පුරුදු කරන්න කියනවා. බය හරහ ආපව සංඥාවකට ආවට පස්සේ මේ සංඥාව දැන් තිබුණට ඉස්සලා තිබුණු විවේකයේ මීට වැඩි හොඳයි කියලා. ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා කියලා සද්දයක් ඇහිච්ච ගමන් අපේ හිතේ එක්ක ටිකස්මකට ඇවිල්ලා මනාපමනාප පහළ වෙනවා. නමුත් අර සංඥා නැති තැන මොනම මනාපයක්වත් මොනම අමනාපයක්වත් නැහැ. ඒ වගේම තමයි ආශස් ප්‍රසාර නතර කරලා නතර වෙලා අපි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි කය හොල්ලන්නේ නැතුව මොනක්වත් හිතලා නොකර කායික සංස්ක සංඛාර කාය සංකාර ආශස් ප්‍රසාර අපි ලොම් ප්‍රයත්න නතර කරගත්තයි කියලා. ඒ වගේම මෙනෙහි කිරීම ආදී විතක්ක ਵਿਚාර ආදී වචී සංකාර නතර කරයි කියලා. ඊට පස්සේ අර පාළු තැනට ගියාට පස්සේ හිතමු ආම කුශාග්‍ර බුද්ධිමත් ශක්තියක් නිසා නැත්නම් ප්‍රයෝග ඥානයේ කෙලපැමීම නිසා මේ හිස් තැනට ගිහිල්ලා දැනගත්තයි කියලා මේක ඇතුලේ දැන් රූපත් නැහැ අවකාශය තියෙන්නේ. සැප දුක් කියන වේදනා දෙකක් නැහැ අදුක්කම සුඛේ තියෙන. හඳුනා ගන්නත් බෑ. නිින්ද ගිලන් නැත දන්නෙත් නැහැ. නමුත් මේකට අවදි වුණොත් අමාරුයි ඒක වචනයට දාන්න ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඒකේ ඉන්නකොට මොනවා හරි කරන්න තියෙන ආසාව. මොනවා හරි මේක හසුරවන්න තියෙන ආසාව, සකස් කිරීමට තියෙන ආසාව, හැඩවැඩ දාන්න තියෙන ආසාව, ආලවට්ටම් කරන්න තියෙන ආසාව තමයි සංස්කාර කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට අසංස්කාරික වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක දැකලා ඒක හොල්ලන්න පෙරලන්න යන්නේ හැඩ වැඩ කරන්න යන්නෙත් නෑ අලවට්ටම් කරන්නෙත් නෑ ඇති හැටියට එහෙම තියෙන්න දරලා ඉතියා බලන ඉන්නවනම් යාට ඊට පස්සේ ආය කර්ම රැස් වෙන්නේ නෑ මේ වෙලාවේදී මොනවා කරත් සංස්කාර කියන එකට වචනේ චේතනා චේතනා කියන්නේ කර්ම මේ වෙලාවේදී අචේතනිකව බලන ඉන්න පුළුවන් නම් ගහක් වගේ ගලක් වගේ යමක් Tamanට පෙනෙන්න තියුණාට පොට්ටෙක් වගේ බලහින්න පුළුවන් නම් Tamanට යමක් ඇහුණාට බීරෙක් වගේ ඒකට මුණ දෙන්න පුළුවන් නම් Tamanට යමක් දැනුණාට අංශභාග කෙනෙක් වගේ ඒකට හැසිරෙන්න පුළුවන් නම් Tamanට මේකට මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා ඥාන පහළ වුණාට මෝඩෙක් වගේ ඉන්න පුළුවන් නම් නැත්නම් මලමිනියක් වගේ ඉන්න පුළුවන් නම් ඒකට කියනවා හිත විසංඛාරගත කරනවා කියලා. මොනම දෙයකින්වත් මේක අවුල් කරන්න යන්නෙත් නැහැ, හදන්න යන්නෙත් නැහැ, වෙනස් කරන්න යන්නෙත් නැහැ. මේක තමයි ඔය ඔය කරගෙන ඉන ඌනුවේ අමාරුම තැන යමක් නොකර මේක දිහා බලාගෙන ඉන්නවා. දැක්කට මොකද ඇස් තිබුණාට මොකද අන්ධෙක් වගේ. ඇහුණාට මොකද සද්දයක් තිබුණාට බීරෙක් වගේ. නාසයට දිවට කයට දැනනට වගේ මුතේ නැති කෙනෙක් වගේ. ඒ කියන්නේ බම් බම්මණෙක් වගේ, බුබ්බඩෙක් වගේ බලාවි. මේකට මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා ඥාණය පහළ පැහිය වෙන්න හදනකොට ගොඩ පෙරගොඩ පෙරගොඩවන් දෙන්න හදනකොට නෑ මොකක්වත් ඕනේ නෑ. ඔය තියෙන විදිහ තමයි හොඳම දේ කියලා. පච්චුප්පන්නාච පච්චුප්පන්නේච යේ ධම්මෝ තත්ත තත්ත විපස්සති මොනවද පහළ වෙන්නේ ඒ දේ දිහා විනිවිද දකින්නවා මිස මේක හැඩ වැඩ කරන්න යන්නේ සකස් කරන්න යන්නේ ඉතින් මේ සංස්කාර කියන වචනය සකස් කිරීම එහෙම නැත්නම් චේතනා පහළ කිරීම අදිෂ්ඨාන කිරීම පැතීම් ප්‍රතික්ෂේප කිරීම මේ ටික තමයි මම යගේ ප්‍රධානම කෘත්‍යය මම එයා ඉන්නවනම් මොනම දෙයක්වත් තියෙන විදිහට බාර ගන්න කැමති නැහැ. එයා ඒක පොඩ්ඩක් වැඩි කරන්න ඕන ලුණු ටිකක් දාන්න ඕන උම්මලක ටිකක් දාන්න ඕනේ රත් කරලා ගන්න ඕනේ කොන කපලා ගන්න ඕනේ নানা ප්‍රතිලං කරන්න පටන් ගන්නවා සංස්කාර තියෙනකොට. ඒ දේ නිසා වෙන්නේ සබහා ධර්මේ විකෘතියටපත් වෙනවා. ඒ නිසා ඇති හැටිය යථා භූතය යථාව දර්ශනය සඳහා ගියාට පස්සේ මේ සංස්කාර නොකර ඉන්නවයි කියන එක මේ විහරණය සාමාන්‍ය ලෝකෙදී සරුවචාන්ස පෙන්වන්නේ චක්කු මාසය අතහන්දෝ සෝතවා බදිරෝ යත. ඇසත්තේ නමුත් රූප වෙනුවට මොකද අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් සද්ද ඇහුනට මොකද බීරෙක් වගේ හිටපන්. පඤ්ඤවා යදි පඤ්ඤවාසේ යතා මූගෝ මෝඩෙක් වගේ හිටපන් මේ මිනිස්සු එක එකනා ගහ ගන්නවා සාධාන්නේ දිනනවා සාධාන්නේ පරදිනවා වැරදි මිනිහා දින උඹ දැක්කේ නෑ වගේ දන්නේ නෑ වගේ බලාගෙන හිටපන් මෝඩෙක් වගේ උඹ ඔය කොච්චර જાති කරන්න ගියත් ලෝකේ තියෙන ඔය අමනකම කවදාකවත් නතර වෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ පහර වුණත් ඔය ලෝකේ තියෙන අමනකම කවදාකවත් නතර වෙන්නේ නෑ උඹ හිතක නාසක කියලා ස්ථති කරගන්න එපා උඹ ඒක තියා බලාගෙන හිටපන් මෝඩෙක් වගේ නැත්තම් මලමිනියක් වගේ ඉඳලා නැත්තම් කොන්දපන් නැති මිනිස්සු කිසි මොනෝ කරන්නද කවුරු හරි වැටිලා දඟලන නැගිටවම කෙනෙක් නැගිටවන්න බෑනේ මගේ කොන්ද පයින් නැහැ ආන්නේ මේ වගේ ඉන්න පුළුවන් සංස්කාර නැගෙන. ඉතින් මේක හුඟව දෙනෙක් කියන්නේ කරුණාවන්ත නැති, කැක්කමක් නැති, කැවුත්තක් නැති කෙනෙක් විදියට තමන් පුදුමාකාන්ත කරුණාවන්ත වෙන්න හදනවා අනුන්ගේ දුකේදී. තමන්ට කොන්ද නැගිටව ගන්නත් බැරුව ඉන්න කෙනා අනුන් නැගිටවන්න උත්සාහ කරනවා. ගිහිල්ලා වෙන්නේ මොකද දෙන්නම අවුල් කරගන්න. ඒ නිසා පඬිතියෝ සමාජයට මෙහෙ කරති, අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති. අපි කරන හැම මගුලක්ම අතිපණ්ඩිතකමක් මේ තියෙන එක එහෙම ඒ කරනවා. ඉතින් කර්ම රැස් වෙනවා. මේකට ගෙවන්න ඕනේ. යන දෙයට යන්න දන්නේ නැහැ. යන්න දෙන්න දන්නේ නැහැ. ඉතින් මේ මේ සංස්කාර නොකර සිටීම කියන එක අද ලෝකෙට වහ අද තියෙන මේ ක්‍රියාශීලී ජීවිතයත් එක්ක බලනකොට වහ මොනවා හරි කරන්න එපා. නිකන් ඉන්න එපා. කොහොම කොහොම හරි ගාබල්ලා බම් පෙස්සන් කියලා හරි අලුත් කලාවක් පටන් ගන්න. නිකන් නම් ඉන්න එපා. මොනවා හරි කරපළා. ඕක තමයි හැම ඉස්කෝලේකම අද උගන්වන්නේ. හැම විශ්වවිද්‍යාලෙකම උගන්වන්නේ. හැම පර්යේෂණාගාරයකම උගන්වන්නේ. හැම දන්න කියන මිනිස්සු කරන්න හදන්නේ මිනිස්සුන්ට නිකන් ඉඳ දෙන්නේ නැහැ. මොන දෙයකින් හරි වෙලඳන්නියම ප්‍රසිද්ධ කරලා හෝ ප්‍රවෘත්ති කෙනක් දාලා හෝ ලෝකේ සමිති සමාගම් ඇති කරලා හෝ සංගරාච්චු ගහලා හෝ මොකකින් හරි අවශ්‍යයි. ඉතින් මේ කොයි එකට අපි සම්මාදන් දුන්නත් කර්ම රැස් කරනවා. ඒ නිසා මේ සංස්කරණය නොකර සිටීම කියන ඇති හැටි ඇති විදිහට බලනවා කියන එක අන්තිම දුෂ්කරයි. නමුත් සරුවචන් ආහසේ ඒකට බුදුමාකාර බෝධු උපදේශමාලාවක් එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ආදර්ශයක් ගිනහර පෑවා. ඒ ගිනහර පාල භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් අපි කියන යෝගාවචරයන්ට පෙන්ලා දීලා තියෙනවා. අන්නර විදිහටම රූප වලට ඇලෙන්නේ නැති, ශබ්ද වලට ඇලෙන්නේ නැති, සංඥා වලට සැලෙන්නේ නැති යමක් නොකර ඇති දේ දිහා නොසැලී බලා සිටීමේ හැකියාව. පක්ෂග්‍රාහී නොවි බලා සිටීමේ හැකියාව මෙන්න මේක දිනු කරගත්ත කෙනාට විතරක් සිද්ධියෙන් මෑත් වෙන්න පුළුවන්. ඒ සිද්ධියට අහුවෙලා ඒ සිද්ධි නිසා හිත කෙලෙසගෙන තමන් නුසුදුසෙක් වෙ ඉඳලා ඒව කරන්න ගිහිල්ලා අවුල් කරගන්න නැති මේ විසංඛාරගත හිත වුණු කරලා ගන්න පුළුවන් දෙකක්ද සහජාසයෙන් එන එකක්ද කියන එක ඊ타ත්ම සූක්ෂම මාතෘකාව. සමහරු දේශපාලනය හරහා තමන්ගේ ක්‍රියාකාරකම් පෙන්වන්න හදනවා. සමහරු ආර්ථික විශේෂඥයන් වෙලා ක්‍රියාකාරකම් පෙන්වනවා. සමහරු සමාජ විශේෂඥ වෙලා ක්‍රියාකාරකම් පෙන්වනවා. ඒ එක්කෙනෙකුට ඔක්කත් විවේකේ නැහැ. මේක සුද්ධ ප්‍රකාශයක්. ඒව කරන්න හදන කිසිම කෙනෙකුට මේ ලෝකේ ශූන්‍ය විදිහට දකින්න බෑ කියන්නේ මට ඡන්ද දෙන්න මම ඕගොල්ලන්ට ඕඩේ සැප සම්පත් ලබා දෙන්නවා. ආර්ථික විශේෂඥයෝ ආර්ථික සමීකරණ ගෙනෙනවා. හැබැයි ආර්ථිකේ බලහානින්දද කැඩෙනවා. ආර්ථිකේ වැටෙනවා. හැබැයි මේ අකු බුද්ධුම padi වැඩි කරගැනීමක් වරු. ඒක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික න්‍යායය. සමාජ විශේෂඥයෝ අල්ලපු ගල් වල සාමය ඇති කරන්න හදනවා gedara මර ගහති. ওই සමාජ සේවයට යන හැම එකාගෙම gedara කුණු කන්දලයක්. ඒ තමන්ගේ ගෙදර ඉන්න බැරිඳ වහලෙ තෙමෙන හින්දා තමයි ඔය සමාජ සේවය කියලා එළියට යන්නේ. ඒක ප්‍රසිද්ධ විහිළුවක්. ඉතින් මේකද අපි කරන්න හදන්නේ. යෝගාවචර විදිහට අපිත් මේ මේගොල්ලන්ද මේ සම්මාදම් වෙන්න හදන්නේ. එහෙම නැත්නම් මෙච්චර ලෝකේ කවුරු මොනවා කෙරුවක්වත් මේ පෘථිවි ගෝලේ රත් වෙන එක නතර කරන්න ඔය එකෙකුට පුළුවන්ද කියලා අහන්නේ. මේ පරිසරයේ කෙලෙසෙන එක නතර කරන්න ඔය එක න්‍යාය කතිතයකට පුළුවන් ද කියලා අහන්නේ. උන්දගේ හිත කෙලෙසෙන එක නතර කරන්න ඔය එකෙකුට පුළුවන් ද කියලා අහන්නේ. කාටවත් බෑ. ඒ ඔක්කොම තියේදී අපි මේ රත්තරන් සමීකරණ ගෙනත් දාගෙන රත්තරන් මොළ හදාගෙන එක එකනාගේ පව් විකුණන කකා ජීවත් වෙනවා. මිත්‍රජානන්සේ ඒ නිසා සඳහන් කරනවා මේ විසංඛාර කරනවායි කියලා කියන්නේ මේ ලෝකේ හොදලා නම් ගන්න දෙයක් නෑ. මේ ලෝකේ වර්ධනයක් තියෙනවා නම් වැඩෙන්නේ වැඩෙනවා නම් යමක් වැඩෙන්නේ සුසානේ විතරයි කියලා කියනවා. සොහොන්කොත් විතරයි. මොනම වෙනසක්වත් ඇති කරන්න බෑ. ඔය මොන විශේෂඥාවත් ජාති දුකේ අර්ණිභෝක වෙනසක් වෙන්නේ නැහැ. ජරා දුකේ, ව්‍යාධි දුකේ, මරණ දුකේ ඒක නිසා මේ විසංඛාරව සංස්කාර ඇති නොකර ඉන්න මේ විහරණය අඩු ගානේ භාවනා රිට්‍රීට් එකට ආවට පස්සේ ඒ ලැබිච්ච බතක් කාලා ලැබිච්ච පැදුරක බුදියාගෙන මේක තමයි හොඳම දේ. මේක තමයි මට ඕනේ ප්‍රශස්තම දේ කියලා ගත කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ අනිත් එක නම මොනවා කරත් අනිත් එක නිවන් දැක්කත් අනිත් එක දේවදත්ත වුණත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මගේ හිත බේරගෙන මට ඉන්න පුළුවන්ද කියලා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද හැම වෙලාවෙම විඥානේ එළියට ඇවිල්ලා මේක හොඳයි මේක නරකයි. ඔබ හොඳ පැත්තට බලයන් නරක ප්‍රතික්ෂේප කරපම් ප්‍රතික්‍රියා කරපම් රණ්ඩු කරපම් කියලා දෙකට දෙකට බෙද බෙදා ද්වේතාවයක් ඇති කරනවා. ඒ නිසා මේ රූප වේදනා සංඥා දිගේ සංස්කාර දිගේ යම් විහරණයක් යම් ජීවන රටාවක් පුරුදු කළොත් ආන්න ඒ කෙනාට විඥාණයට ඇවිල්ලා ගොඩ පෙරක දොරකන් දෙන්න දෙයක් නැහැ. මේ තියෙන දේ සතුටු වෙන එකනේ කරන්න තියෙන්නේ. ලද යම් දෙයකින් සතුටු වෙන එක. යතා ලද්ද සම්පත්තිතෝ. මේ ලැබිච්ච යම් දෙයකින් සතුටු වෙන එක දන්නවනම් ඒකට අනාගත පරිේශන ඕන කරන්නේ පශ්චාත්තාප වීමක් ඕනේ අතීතය ගැන අතීතං නාන් වාගමේ නප්පටිකංකේ අනාගතං අනාගතය ගැන අතීතය ගැන තැවෙන්නෙත් නෑ අනාගතය ගැන සැලසුම් කරන්නෙත් නෑ වර්තමානයේ ඉන්න වර්තමානයේ සතුටු වෙන කිසිම චිත්තක්ෂණයක නැත්නම් සතිමත් කිසිම චිත්තක්ෂණයක විඥාණයට මේක දෙකට බෙදලා රණ්ඩු කරන්න බෑ ඒක නිසා ඒකට කියනවා ඒකෝදි භව කියලා එකලා භව කියලා ඒක තමයි තනි පංගලම කියලා කියනවා. හුදේකලාව කියලා කියනවා. ඒ gediya පිටින්මයි තියෙන්නේ. දෙකට බෙදෙන්නේ නැහැ. මේකට බුදුහාමර දෙන්නේ විවේකී කියලා. මේකට කියනවා උපදි විවේකී කියලා. චිත්ත විවේක නෙවෙයි උපදි විවේක හිත ස්ප්ලිට් මයින්ඩ් නෙවෙයි. දෙකට කැඩලා නැහැ. මේ පැත්තයි මේ පැත්තයි රණ්ඩු නැහැ. හිත gediya වශයෙන්ම ඒකකයක් වශයෙන් සතුටු වෙන වෙලාවේ විඥාණයට කොහොමඩක්වත් බෑ දේශ සීමා අරගල ඇති කරලා හොඳ නරකක් හොයන්න. හරි වැරදි හොයන්න. සාධාරණ සාධාරණ හොයන්න. ධර්ම අධර්ම හොයන්න අන්නෙවෙනි චිත්තක්ෂණයක ඉන්න කෙනාට තේරෙනවා මේක අඳුනන්නේ නැති මේක දන්නේ නැති කෙනා තමයි මේ හතරස් ලෝකේ රවුම් කරන්න හදනවා රවුම් ලෝකේ හතරස් කරන්න හදනවා මේ ලෝකේ සදාචාර කරන්න හදනවා එහෙම නැත්නම් මේ එක එක සැලසුම් හදන්නේ මේ තමන්ගේ පිරිච්චකම නැති එක තමන්ගේ පිරිච්ච ගතිය තියෙනවනේ සම්පත්‍ති කර ගතිය එයා ඕන කෙනෙකුට කියනවා මේ සම්පත්‍ති කර ගතියට ඔය ව්‍යාකරණ හරහා යන්න බෑ සමීකරණ හරහා යන්න බෑ ප්‍රතිපදාවක් තියෙනවා. බුදුහමරගේ ප්‍රතිපදාවක් තියෙනවා කෙලස් කපන්න ඕන කෙලස් කපනකොට මේ සම්පත්‍ති කර ගතිය ඇති වෙන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වගේ මේ ශූන්‍යතා විහරණය රූපහරා වේදනහරා සංඥාහරා සංස්කාරහරා විඥානේහරා වරුදු කරලා මෙවැනි විහරණයක් නැත්නම් කිසි මෙවැනි තර්කණයක් නැත්නම් මෙවැනි පිළිගැනීමක් වෙන දෘෂ්ටියක් ඇති කෙනෙක් හිතිලා සක්මනට ගියොත් ඒක තමයි අද ධර්මදේශනාවේදී අපි මාතුකාට සඳහන් කරේ තසචේ ආනන්ද බික්කුණා ඉමිනා විහරේන විහෙරතෝ ආනන්ද මෙන්න මේ වගේ දේවල් අවුල් නොකරන ඇති දේ පිළිගන්න ඒ ඒ දේ සතුටු වෙන ගතියකින් ඒකේන සක්මනට ගියොත් චංකමාය විහෙරතෝ චංග ඉක්මනට සක්මණේ හිත නමන එයාට හිතන මේ ඔක්කොටම ඩියුදා ටිකක් ගිලා මම සක්මන් කරන්න ඕන කියලා හිත සක්මන්ට නැඹුරු වෙනවනේ සෝ චංකමදී ආ සක්මන් කරන්නේ කොහොමද? ඒවම් මම චංකමන්තං නාබිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා අන්වාස විසන්දිති. අනේ මම සක්මන් කරන වෙලාවේ මගේ හිත මේ දැඩි ලෝභයෙන් හෝ ද්වේෂයෙන් පීඩාන වේවා කියන අදහස විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ වම දැක්කා කියලා දකුණ දැක්කා කියලා පට වියාපෝ තේජෝ දැක්කා කියලා ඒකෙන් කරන්නේ ඇත්තට මේ පාපක අකුසල ධර්ම නොයෙන්ද හිත පුරවලා තියෙන එක විතරයි. වම දකින්නකොට වම ඔසවනකොට වම දකින්නවා. මෙනෙහි කරනවා. දකුණු රොඩ දකුණු දකුණු ඊට පස්සේ ඕන්නම් ඒකේ බර ගති හැල්ලු ගති උණුසුම් ගති සිසිල් ගති දකින්නකොට ඒකෙන් අදහස් වෙන්නේ ධාතු මනසිකාරයේ හිත තියෙනවයි කියලා නැත්නම් ධාතු මනසිකේ විනිවිද දකින්නවයි කියලා ඒ හරහා මේ ධාතුන් මට වේවා කියලා ලෝභයක් හෝ අනේ මේ මේ ධාතුන් මට නොවේවා කියලා ද්වේෂයක් නැහැ. මේ ධාතු එන විදිහට ඒ ධාතු දිහා බලන ඉන්නවනම් ඒ සක්මන කරන්න කරන්න කරන්න පියුම් පිට ඇවිදින සිද්ධාර්ථ කුමාරයා වගේ අඩිය තියෙන තියෙන තැන 100%ක්ම මෙන්න මේකයි මට වැටහෙන්නේ. ඒක අතාරින්න කිසි පැකිලීමක් නැහැ. වම උස්සනකොට දකුණට බර යනකොට දකුණේ මේ ටික දකුණ ඊට පස්සේ ආය වමට යනවා. මේ මේ විදිහට සක්මන පාවිච්චි කරනවා අලුතෙන් කර්ම රැස් නොකිරීම සඳහා. තියෙන කර්ම ගෙවිලා ගියත් අලුතෙන් මේ සක්මනේ කර්ම රැස් කරන්නේ. එතකොට අර ශූන්‍යතා විහරණය ශක්මණේදී ගත කරනවා. ඒ නිසා පර්යංකේදී මේ ශූන්‍යතාවය අවබෝධ කරන යෝගාවචරයා එහෙම නැත්නම් ආනාපාන හොඳටම සංසිඳවලා නිින්දට පැටෙන්න දෙන්නේ නැතුව ඒ විවේකී ඒ හුදකලාව ඒ එකලා ගතිය පුරුදු කරගත්ත එකනා කවදා හරි සක්මන් කරන වෙලාවදී හොඳට සක්මන නිසිනින්ද වෙද්දී අනායාසයෙන් යෙද්දී හොඳට දැක් ගන්න පුළුවන් වෙලට මගේ චිත්ත වීදියේ අහවල් දෙය කියලා අපේක්ෂාවකුත් නැහැ. මේ කිසි තියෙන දෙයක ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප භාවයකුත් නැහැ. ඒ නැති බවට තියෙන ලකුණ තමයි තියෙන තියෙන පයේ ධාතු ගුණ දැය වැටෙනවා. ඒ ධාතු ගුණ පිළිබඳව ආසාවක් හෝ තරහක් නැහැ. ධාතු ගුණ නොවැටුණායි කියලා කනගාටුවකුත් නැහැ. ඒ ධාතු ගුණ වැටුණායි කියලා නම්බුවකුත් නැහැ. ධාතු ගුණ වැටෙනවනම් හිත වර්තමානේ පාපක කුසල ධර්ම වල නෙවෙයි අභිජ්ජා දෝමනස නෙවෙයි කියලා මේ සක්මන බුදුමාකාර විදිහට කිසිම බාහිර උපකරණයක් නැතුව කිසිම බාහිර දැනුමක් නැතුව කිසිම බාහිර දෙයක් නැතුව මහ පොළොව උඩ ඇවිදින ගමන් පුදුම පිරිච්චකමක් ගන්නවා ඊට පස්සේ කරුවචන සඳහන් කරලා ඒ මාසාර ගිහිලා හිටගෙන ඉන්න හිතෙනවා සක්මන කෙලවට ගිහිලා හිටගෙන ඉඳ හිතෙනවා අන්නේ විදිහට තිත්ත සීතගෙන සිටීම සඳහා හිත නැමුණොත් එයා හිතගෙන ඉන්න ගමන් කල්පනා කරනවා මේ විදිහට මම ඉන්න මට මේ හිතගෙන ඉඳීම නිසා අභිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා අන්වාස විශ්සන්ති මගේ හිත පාපක අකුසල ධර්මයන්ගෙන් ද්වේෂයෙන් ආශාවෙන් අනේ යට නොවේවා මේක කියන්නේ නූපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්නා ප්‍රයත්නය මේ සක්මන් කරනවා මගේ හිත දැන් පිරිසිදුයි අනේ ඊගාව පියවරේදී මේ හිත තරහින් මේ හිත ආශාවෙන් නොපෙලසේව නොකෙලසේවා මම කියලා අන්තිමට කෙලවට හිත ගන්නවනේ හිත ගන්න වෙලාවෙත් මගේ හිත ඒ පැවතිච්ච පිරිසුදුකම මතුවෙන්න පුළුවන් කෙලෙස් මතුවෙන්නේ නොතබ මේ හිතගෙන ඉන්නකොට දැනෙන මැරිලා නැහැ මම නිින්ද ගිල්ල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මට කියලා දැන ගැනීම හරහා මේ චිත්ත වීදි කෙලසෙන්න දෙන්නේ නැතුව හිටගෙන ඉන්නවා. ඊට පස්සේ මෙහාට ගිහිල්ලා ආයේ ඉඳගන්න හිතුණත්, නිදාගන්න හිතුණත්, නිදාගන්න තු හැතබිලා ඉන්න හිතුණත් හැම ඉරියව්වක්ව සරුවචනanse පෙන්ලා දෙනවා. ඒ ඉරියව්වය නිසා ඒ ඉරියව්ව ගත කරන මට මෙතෙක් තිබුත් මේ චිත්ත වීදි අනේ නොකෙලසේවා. පාපක අකුසල ධර්ම වලින් අන්වාස විශ්සන්ති මේක යටපත් නොවේවා නොමෙඩේවා ලෝන බඳීවා කියලා ඒ ඇති කරගත්ත පිරිසුදුකම දිගට පැවැත්වීම හතර ඉරියව්වෙම කරනකොට ආයි නිස්සන්න වනේට වෙන්න ඕනේ නැහැ භාවනා කරන්න. ඉතින් ඒක තමන් තමන්ගේ වැඩක් කරන ගමන් ඕන තරමක් බලන්න පුළුවන් මෙහිදී ඇති කරගත්ත ඒ හිස්ත බව එහෙම නැත්නම් ඒ අඳුනගත්ත ඒ ශූන්‍යතාවය ඒ ඒ හුදේකලාව ඉරියව්වක රැඳිලා නැහැ. කොයි ඉරියව්වෙත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලාවේ තැනේ කිසිම තැන කරන් දෙලා නැහැ. පටන් ගන්නකොට අඳුර ගන්නකොට අපි භාවනා පන්තියක් තනට ඇවිල්ලා සද්ද නැති තැනක සීල දෙනාම ඉවිසගෙන මේක අඳුර ගන්න මොකද හුරු නැති නිසා මේක. නමුත් හුරු කරගත්තට පස්සේ මේ හිස්කාම මේ ශුන්‍ය භාවය මේ හුදේකලාව මේ එකලා බව මේ විවේකයේ මේ පිරිච්ච ගතිය මේ විස්රාම ගතිය හැම ඉරියවක පවත්තන්න ඒ යෝගාචරය පුරුදු කළොත් ඒ යෝගාචරය තේරෙන පටන් අර ගන්නවා ඉරියව්වෙන් කාලයෙන් තැනෙන් විනිර්මුත්තව මේ හිතේ වෙන් වෙච්ච ගතිය උදකලා වෙච්ච ගතිය තේරුම් අරගත්තොත් එයාට උදේ නැගිටපු වෙලාවේ අදිෂ්ඨානයක් කරන්න ඕනේ නම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට හැන්ද නින්දට වැටෙනකන් හැන්ද වෙලා නිදිපතුරට වැටෙනකන් වෙන හැම දෙයකදීම අනේ මගේ හිත නොකෙලෙසි ඒ කරන දේ මොකද්ද කියලා දන්නකම පච්චුප්පන්නයස යෝධම්මෝ තත තත විපස්සති යම්කනම් මගේ වර්තමාන මොහොතේ වර්තමාන චිත්තක්ෂණේ රැඳිලා තියෙන්නේ ඒක දන්නවා ඉන් එහාට මට අනේ නිවන් ලැබේවා මට මාර්ගඵල ලැබේවා මට ධ්‍යාන ලැබේවා මට දිබ්බ චක්ක දිබ්බ දෝත ලැබේවා කියන හැම කල්පනාවකින්ම වෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණේ තියෙන සරලකම අර ඍජු අත්දැකීම මේකේ තියෙන මේ නිර්ව්‍යාජ ගතිය වෙනුවට මොනවදෝ ඉල්ලනවා බුදුරජාණන්සේ කියනවා මේ විහරණය මේ ශුන්්‍යතා විහරණය බුද්ධ ආදී උත්තරන් වහන්සේලා අගය කරන දෙයක්. ඒක මොනම දෙයක් අපිටින් දාන්න ඕනේ නැහැ. මොනම දෙයක් නොදැන හිටිය කියලා ප්‍රශ්නකුත් නැහැ. හැබැයි අපි අද මේ හත් වෙනි දවසේ බණ අහනකොට තමයි මේක අල්ලගන්නේ. ඒක බණ හරහා වෙන්නේ නැති අත්දැකීමත් එක්ක මේකට උදව් වෙන්න ඇත්තේ. නමුත් අවබෝධ කරගත්තට පස්සේ පේනවා මොනම දැනුමක්වත් නැතුව තමන් ස්වභාවික වෙන්න හදනකොට මිනිස්සෙක් වෙන්න හදනකොට ගෑණියක් වෙන්න හදන්නත් එපා පිරිමියෙක් වෙන්න හදන්නත් එපා. මිනිස්සෙක් වෙන්න හදනකොට උතන තමයි තියෙන්නේ. ඊට පස්සේ ලස්සනට මේ ඉඳ හිට ගමන් කරනකොට මෙහෙමයි හිටගෙන ඉන්නකොට මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි නිදා ගන්නකොට මෙහෙමයි හොයනකොට මෙහෙමයි කියලා බුදුරජාණන්සේ ලස්සනට කතාව එක පැත්තකට හරවනවා ඔබ කතා කරන වෙලාවක් එනවනේ දැන් මේ කායික ක්‍රියා ටික නෙකිරුවේ කතා කරන වෙලාවක ඔබ මේ ඊගාවට කතා කරන්න හදන වචනේ ඔබට කොච්චර පාපක අකුසල ධර්ම එන්න පුළුවන්ද නිවෙනින් පිට යන්න පුළුවන්ද එහෙම නැත්නම් දෙචිස් කතාව වලට වැඩෙන්න පුළුවන්ද ඊට පස්සේ Tamanට කවදාකවත් තරම් නැති තැනකට මේ වචනෙන් වැටෙන්න පුළුවන්ද කියන එක දැනගෙන මේ දෙචිස් කතාවන්ගෙන් තොර වෙලා රාජ කතා, චෝර කතා, මත්ස්‍ය කතා, ගෑනු කතා, පිරිමි කතා කියලා ඒ දෙචිස් කතාවෙන් අයින් වෙලා නිවනට යොමු වෙච්ච එහෙම නැත්නම් විවේකයට යොමු වෙච්ච දසකතා වස්තු ගැන විතරක් කල්පනා කරන්නයි කියලා තිනවා. මොකද ඒක කවදාකවත් තව කෙනෙක් අමාරුවේ දාන්නෙත් නැහැ. Tamange චිත්ත సంతානෙ කියලා දන්නෙත් නැහැ. මේ දසකතා වස්තු වලින් තොරව අපි කරන කතා ඒවා දෙතිසක් තිරිසං කතා කියලා කියන්නේ තිරච්ඡාන කතා කියලා බුදුහන්සේ සඳහන් කරන්නේ අපේ මේ සංසාරේ වැඩියක්ම අපි ගෙවන්නේ අපි දුක් විඳින්නේ මෙන්න මේ කතාව නිසා. ගෙදර ගියාට පස්සේ වෙන මොකක්වත් වෙනසක් නැහැ. මේ කට කට්ටච්චෝලෙට නැතුව කතා කරන කතාව නිසා තමයි මෙච්චර මේ අපාය ගෙදෙට්ට කිට්ටු. තමන්ට අවශ්‍ය දේ කියලා මෙන්න මේ සඳහායි මම කතා කරන්න කියලා දැනගෙන ඒ ආර්ය වතුන්හි භාවෝ ධම්මී වා කතා අරියෝ අතුන්නි වාගෙන කරනවා නම් ධර්ම කතාවක් කරන්න එහෙම නැත්නම් නිස්සද්ද වෙන්නේ මේක විතර අපේ නෑදෑයන්ට පෙන්වන්න බැරි දෙයක් නෑ උන්න තමයි නෑයෝ කියන්නේ ඔන්න ඔන්න ඔන්න සත්තු ටිකට තමයි නෑයෝ කියන්නේ කොයි වෙලාවෙත් කචකචේ කියන දැන් ඔය සෙල්ෆෝන් තියෙනවනේ ඉස්සරහට හැදෙනකොට කෙල්ලන්ගේ බෙල්ල නැමිලා හිටී කියලා කියනවා. මේ පරිණාමය වෙලා හිටී කියලා. මොකද කොයි වෙලාවෙත් බෙල්ල නමා ගන්න ජීවත් වෙන්නේ. කොල්ලොත් එහෙම තමයි. අල්ලපු කාමරේ ඉන්න මිනිස්සයා ගාවට යන්නේ මෙතනින්ලා සෙල්ෆෝන් එක තමයි දෙන්නේ. ඒ තරම්ම මේ ජනමාධ්‍ය දන්නවා මේකෙන් උපේන හැටි. මිනිසුන්ට කතා කරනකොට පාළුව නැහැ. මම යමෙක් බව පේනවා. මම අරහත කට්ටිය අඳුරනවායි කියලා පෙන්වන්න මේ කතාව හරහා බුදුමාකාර කෙලස්තුකයක් ඇති කරනවා. ඒක නිසා සරුවචන් වහන්සේ කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්තම් නිස්සද්ද වෙන්නේ කියලා ඒකෙදී කතා જાති 10ක් දත දස කතා වස්තු කියලා ඉවට කියනවා සර්වචන්සේ පෙන්ලා තියෙන උන්වහන්සේ කතා අරිනකොටම නැත්නම් දස කතා වස්තු වල පළවෙනිම කියන අප්පිච්ච කතා මේ අර පිරිමැසුන් ජීවිතය පිළිබඳ කතා කරන්නයි කියලා තියෙනවා සුඛෝපභෝගීත්වය හෝ පාරිභෝගිකත්වය නෙවෙයි ඒව තමයි අද වෙලෙන්දැන්වීම කතා කරන්නේ. ඒව තමයි බහුජාතික සමාගම් කතා කරන්නේ. ඒව තමයි අපේ දේශපාලනඥයෝ කතා කරන්නේ. ඒව තමයි ආර්ථික විශේෂඥයෝ කතා කරන්නේ. ඒව තමයි මේ සමාජ විශේෂඥයෝ කතා කරන්නේ. නමුත් අල්පේච්ඡ කතාවක් කතා කරන්නේ කියන්නේ. එතකොට එන්නේ තමයි ළඟට අල්පේච්ඡකම දන්න අල්පේච්ඡකමට කැමති කෙනා විතරයි. මේ අපිච්ච කතා අල්පේච්ඡකම කියන එක මම හිතන්නේ සිංහලයා දන්නවා. අල්පේච්ඡකම සිංහලයා විතර පෙන්නවූ જાතියක් මුළු ලෝකෙම නැහැ. නැත්තම් අපිට ওই ලෝවාමා පාවල් හදන්න හම්බ වෙන්නේ නැහැ. අපිට කවදාකවත් ওই ජේතවනාරාමේ මේ රුවන්වැලි සෑය හදන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. එදා සිංහලයේ ඉතිවිලා තියෙන අල්පේච්ඡකම. දැනට මේ අවුරුදු 4ක් 5ක් විතර මේ කාලය ඇතුළත පෙන්නගෙන යන්න උත්සාහ කරනවා මම දන්නේ ඒක. විතරක් ඇත්තද මුළු ලෝකෙටම ශිෂ්ටාචාර දීලා තියෙනවා. ලංකාවෙන් මුළු ලෝකෙටම හැම ශිල්පයක් උගන්ලා දීලා තියෙනවා. ලංකාවෙන් මුළු ලෝකෙටම ගරු කරලා තියෙනවා ලංකාව. ඒ තරම්ම මිනිස්සයා සිංහලයා ඒ තමයි ලද දෙයින් සතුටු වෙලා මේ ලෝකයට ආදර්ශයක් වෙන්නලා දෙනවා. අද සිංහලයා මේ සුද්ධ පිටිපස්සේ යනවා. ගැති වෙලා මොකක්වත් නිසා නෙමෙයි සුකෝපභෝගීත්වය නිසා. මොකක්වත්ම නිසා නෙමෙයි පාරිභෝගිකත්වය නිසා. සුද්ධා ඒක හොඳට දන්නවා මේ එදිනදා කොස්කිඩියත් අඩලියට තම්බන කාණ පිළිවෙල මිනිස්සයාට මේ එක එක જાති කෙනා දීලා පටලෝපු ක්‍රමය. ඒ නිසා බහුග්‍ය දවස්වල ආර්ථික උද්දමනයේ තියෙනකොට මේ ගැන දන්න මේ ගැන හැඟීමක් ඇති මහත්ෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපට ඕන කරලා තියෙන්නේ ABCD ආර්ථිකය කියලා. අල බතල කොස් දෙලි. ඔය ආර්ථිකය දන්නේ කන කවදාකවත් වැටෙන්නේ නැහැ. අපිට මේ මැකරෝනි අර පිටරටින් ගේන එකයි අරකයි මේකයි කණ්ඩ ගියොත් ඒකට ලෝකේ තියෙන දහපතුරල් ඉඳ තීරමත් හැදෙනවා. නැව එනකන් කට අරගෙන ඉන්නත් වෙනවා එරළට වෙලා. මේ අලබතල කොස් දෙල්ලක තිබුණු ආර්ථිකයේ පුදුමාකාර ශක්තියක් ඇති කරලා දෙන. මේක පුදුම අල්පේච්ඡකමක්. අපි දේශයේ උපදිච්ච, කන්නේට උපදිච්ච දේ විතරයි සිංහලේ කාලා තියෙන්නේ. කවදාකවත් අරස කරපු බෝතල් කරපු දේවල් සිංහල ඉතිහාසෙ තිබිලා නැහැ. දුවට මතක තියාගන්න අරස කරන බෝතල් කරන හැම දෙයක්ම අරස කරන්නේ ඒ ප්‍රිසර්වටිව්ස් දාලා හැම එකක්ම පිළිකා දාගෙන සුළුයි. හැම එකක්ම කාසිනෝජෙනි. ගහේ ගෙඩිය කාලා ජීවත් වෙන රිලවුන්ට බල්ලුරුන්ට වඳුරන කවදා පිළිගන්නේ ඌ ඒ කන්නේට තියෙන දේ කනවා ඒ වගේම සතෙක් gediyak කන හැටිත් අපි මේ සුරි කියලා පියෙන් කපලා කන හැටිත් බලනද සතා කනකොට කෑමේදී කෙසෙල් gediye අග කෙළවර ඉඳලා මුලට මුලට කාගෙන යන්නේ. අපි මුලේ ඉඳලා අගට කනවා. ඉතින් පිළිගන්නේ නැතු බෑනේ. අන්නාසි gediye උඩ ඉඳලා පල්ලෙහාට කාගෙන යන්නේ. උද්දෙන්ඩක උඩ ඉඳලා පල්ලෙහාට කාගෙන යන්නේ. අඹ ගෙඩියක යට ඉඳලා උඩට කාගෙන යන්නේ. හැම ගෙඩියක්ම කැමෙදී තීසන් සත අපිට පෙන්ලා දීලා තියෙනවා කන ක්‍රමයේ. ඌ කන්නේ පොත්තෙන් පටන් ගන්නවා. අපි පොත්ත අයින් කරලා පටන් ගන්නවා. ඒකල වෙනම ෆයිබර් ගන්නවා. බනනා ෆයිබර්, මැංගෝ ෆයිබර් කියලා වෙනම ෆයිබර්ස් වර්ගයක් ගන්නවා. මොකද අරක කාපුවම බඩේ ලියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන මේ දැනුම ස්වභාවික ජීවිතයක දැනුම කාටවත් තේරෙන්නේ නැහැ බොහෝම සරලව කියනවා මේ ස්වභාවික සරල ඡාම් ජීවිතය ගත කරපන් කිය. නැත්තම් බුදුහාමුදුරන මොකටද රම්මිසු රම්මිසු බෝලියෙන් බහැලා මේ හිඟන ජීවිතයකට යන්න උනේ? ගියේ මොකටද? මෙච්චර මේ යෝරජකමක් හම්බෙලා තියෙන්නේ. සුද්ධෝදන රජු මෙච්චර අපේක්ෂා කරද්දී යසෝදරා මෙච්චර කැමැත්තෙන් ඉඳද්දී අර රත්තරන් කොළු පෙට්ටියක් ගෙදර ඉඳද්දී අල්පේච්චකම වෙන්නා. ඉතින් අපිට මේ භාවනා ජීවිතය ගත කරන ගමන් ඒ දේ කරන්න බැන්නම් තඹේක දිනුවක් අපේක්ෂා කරන්න එපා. මේ ගුරුටෝරා බේත් බොන්න බෑ. මේ ශුන්‍යතා දර්ශනේ දැක්කට පස්සේ ශුන්‍යතා විහරණය ඇති කරාට පස්සේ හැම වෙලාවෙම කල්පනා කරන්න මම මේ දේ කරන්නේ ප්‍රයෝජනයක් සලකලාද නැත්නම් පුරසාරමටද? පූජානමටද? සුඛෝපභෝගීත්වයටද? පාරිභෝගකතර. මෙන්න මේ ටික අඩු කරන්න බැරි ආධ්‍යාත්ම දියුණුවක් නැහැ. ඒස අල්පේච්ච කතා නිකන් ලෝකෙට ප්‍රකාශ නෙවෙයි. ඒකට අගය කරන ජීවිතයක් ගත කරන්න. දවල් මිගිල් රෑ ඩැනියෙල් කියලා කාටවත් අල්පේච්චතා පෙන්නලා Taman සුඛභෝගී වෙනවා. ඒ දේවල් තමයි වංචක ධර්ම කියන්නේ. ඒ නිසා අපි හැම කෙනෙකුටම ඒකාන්තයෙන් පොළොවේ අත ගහලා දියුරලා කියන්න පුළුවන් මේට වෙඩිය චාම් වෙන්න පුළුවන්. මේට එදියේ සරල ඍජු අවංක ABCD ආර්ථිකයට යන්න පුළුවන්. ඉතින් ඒ දේ මේ වගේ යෝගාවචරොත් පෙන්වන්න නැතුව යෝගාවචරොත් උඩක් කිනන්න හදනවා නම් කියාපාන්න හදනවා නම් අල්ලපු ගෙදෙට ඒක බුදු ආමතුරෙන් නියෝජනයක් නෙවෙයි. ඒ කල්පෙච්ච කතාවට ගලපෙන්නේ නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපිට ඉන්නේ දුක මහිච්ඡතාවය හරහා. සුඛභෝගීත්වය හරහා. පාරිභෝගිකත්වය හරහා. ඒක පරිසරයට කරන විශාල නිග්‍රහයක් අර කන්දක තියෙන ගමකට මං ගියා. ඒ ගම ආයේ ගමේ ඒ ගෙදර ගාව තියෙන විශාල ගලක්. එතකොට ඒ ගෙදර එක්කනක් කියනවා අපේ අත්තා ඉන්න කාලේ අවුව තපින්න ගෙනවපු ගල මේ කියලා. හැමදාම හයියේ තියෙන කාලේ අවුව තැපලා ගල තිබුණ තැන ගිහිල්ලා තියලලු යන්නේ. ගලක් අයින් කෙරුවොත් අතන මෙතෙන් මේ ගල තිබුණ තැන තියලලු යන්නේ. මේ වයසට ගිය නිසා හොඳ මැරෙන්න කිට්ටු වෙච්චාම තිබ්බෙච්ච ගල ආපහු ගෙනියන්න බැරි නිසා දැන් හතර දිනකට උස්සන්න බෑ ගල. ඉස්සර මිනිස්සෙක් දැනටත් ওই පරණ ගෝත්‍රජාතව අතර තියෙනවා වැඩක් කරන්න ගියාම පරිසරයට සලකන හැටි. තාම නිව්සීලන්තේ ඉන්න මවුරිස්ලා ගහක් ගාවට ගිහලා ඒ කට්ටිය අර වැහැරි රිදි වගේක් හඳින්නේ ගහට වැඳලා කියනවලු අනේ මගේ නැති බැරිකමට මට කොල්ල ටිකක් ගන්න වෙනවා සමාවෙන්නේ කියලා වාක්‍යයක් කියලා ගහ කපලා අවශ්‍ය ටික අරගෙන අගකොන් ටික ආයේ ගහ මුල තියලා පස්සෙන් පස්සට යනවා ඒ තරම් මේ පරිසරයට ඒ තරම් ගහකොළට සලකලා තියෙනවා. තරුවචනන්සේ මහානකම කරනකොට ඒ හැම දෙයක්ම පැවිදි විනයට දීලා තියෙනවා. ගහකොළත් තලන්න බලන්න එපා. මරන්න එපා. සතෙක් වදේම සලකලා ඔය වස් කාලේ කොහොක්වත් ඇවිදින්න එපයි කියලා කියන්නේ ගස්කොළන් වැවෙන වෙලාව ඒක ඇවිදිනකොට තනකොළ පෑගිලා තනකොළ මැඩෙනවා. භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. භික්ෂුවකට ගැලපෙන්නේ නැති අනික් කාමෝ සාමාන්‍ය ගිහියත්ව කිරුවට කමක් නැහැ. මෙන්න මේ වගේ අල්පේච්ඡතාවයට යන්න ගියාට පස්සේ එතන හම් වෙන මේ ශූන්‍යතා විහරණයේ දර්ශනය නැත්නම් ශූන්‍යතා විහරණයේ නිදර්ශනය මොන්නම කෙනෙකුටවත් නිග්‍රහ කරන්න බෑ කියලා කියනවා. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න බුබ්බාන සංකේතින සංකේස්සanti අපපතිගුට්ටේ සමනේ බාක්මනේ විඤ්ඤෝයි කියලා කියනකො සරුවචනසේ සඳහන් කරනවා මේ ලද දෙයින් සතුට වීම අල්පේච්ඡතාවය අග්ගඤ්ඤයි ලෝකේ තියෙන පැවතුම් වලින් අග්‍රගණ්‍ය පැවැත්මක් බුදුජානන්සේ ගැන කියනකොට අටුවාචාර්යින් වහන්සේලා කියනවා අපේ බුදුහාමුදුරෝ වාග් මනෝ ප්‍රනිදාය පුරනකොට 5 ලක්ෂයක් බුදුරු දක්ලා තියෙනවා කියලා වාග්පණිදා යටතේදී 12000ක් තකලා තියෙනවා කියලා බුදුවරු. ඊට පස්සේ පාරමිතා පිරුවට පස්සේ 28 නමක් දැකලා තිනවා 512000ක් 28 නමක් බුදුහාමුදුරු කරලා තියෙන අල්පේච්ඡතාවය තමයි. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා මේක අග්ගඤ්ඤයි රත්ඤ්ඤ බොහෝම පැරණි. වංශඤ්ඤයි මේට වැඩිය වෙනස් වංශයක් උග්‍ර වංශයක් නෑ මේ අල්පේච්ඡතාව විදියට. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරණ බොහෝම පැරණි. නසංකීයති මහණෙනි කවුරු මේක සංකර කරන්න ගියත් සුකෝභෝගී වෙන්න ගියත් ඌ අකාලේ මැරලා නැහිනවා මිසක්කා අල්පේච්ඡ ජීවත් වෙන මිනිස්සයාව මේ අල්පේච්ඡතාවයේ ගරු කරන මිනිස්සයා මේ ශූන්‍යතාවයේ සංකර කරන්නේත් නැහැ ශූන්‍යතාවයේ විසින් මේ මිනිස්සයාට අනතරයක් කරන්නේත් නැහැ සංකර කරන්නේ නැහැ අල්පේච්ඡ ජීවිතේ ස්වභාව ධර්මය කවදාකවත් හානි කරන්නේ නැහැ අසංකින්න අසංකින්න පුබ්බා පෙර බුද්ධ ශාසනයකත් වෙලා නැහැ නසංකීයති මතු පිටරෝ මෛත්‍රී බුද්ධ ශාසනයවත් වෙන්නේ නැහැ දැන්ටත් නැහැ අල්පේච ජීවිතයක් ගත කරන එකට අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤු මොලේ යති ශ්‍රමණක් බ්‍රාහ්මණේ කවදාකවත් උඹ නොදකින් කියලා කියන්නේ තුක් නොදකින් කියන්නේ එවැනි අල්පේචතාවයක් ගැන කතා කරන්න අල්පේචතාවයක වටිනාකම කියාපාන්නේ කියලා සන්තුට්ඨී කතා. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය ගැන සන්තෝෂෙන් කතා කරන්න. මේ බුද්ධෝත්පාදය ගැන සන්තෝෂෙන් කතා කරන්න. මේ අතපය හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය ගැන සන්තෝෂෙන් කතා කරන්න. මේ සද්ධර්මය ගැන සන්තෝෂෙන් කතා කරන්න. මේ ඕනනම් පැවිද්දෝ ඉන්න පැවිදින්ට උපස්ථාන කරනවා නැත්නම් පැවිදි වෙන්න පුළුවන් ගැන සන්තෝෂෙන් කතා කරන්න. හම්බෙච්ච සත්‍ෘෂෝ ගැන හිතලා සන්තෝෂෙන් කතා කරන්න. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ලූණියන් කතා, කණවින්දන් කතා, කඹුරණ කතා, චරිචුරු කතා කරන්න එපා හූනියක්. පුළුවන්තරම් සතුටින් ජීවත් වෙන මේ දුර්ලභ වස්තු හතම හම්බෙලා තියෙන්නේ. තවත් මොනවද ඉල්ලන්නේ? අපට කණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediyeද අපට ඕන කරන්නේ කියන එකයි තියෙන්නේ. ඒක නම් මේ අරක්කු ටිකක් කියලා කියන සින්දුවක්. එසේ නමුත් අපේ පැත්තෙන් බලනකොටත් අපිට ඔක්කොම ලැබිලා තියෙන ඒවා අපි කොච්චර දුකින්ද ගත කරන්නේ. සන්තුට්ටි කියන එක දන්නෙත් නැහැ. ඔය ඇත්තෝ එහෙමනම් ඔය ඇත්තන්ගේ දරුවන්ට මොකද වෙන්නේ? ඔය සීරු දරුවන්ගේ ද්වේෂය හිම වෙනවා මේ ඇත්තන්ට. මොකද හේතුව උන්ට උගන්වලා තියෙන අසන්තුෂ්ඨතාවය. මොකක්ද නෑ හැසිරීමේ. උඹලා අරක උපයන්න හදපන් මේක උපයන්න හදපන් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න හදපන් දොස්තර කෙනෙක් වෙන්න හදපන් සිවිල් සර්වන් කෙනෙක් වෙන්න හදපන් කියලා කියන්නෙම වර්තමාන මොහොත කෙලසෙනවා. බුදුරජාණන් වහන්සේට එහෙම වුණේ නැහැ. හරුව රාහුල කුමාරයාට සිවිල් සර්වන් කෙනෙක් කරන්න ඕන කමක් තිබුණේ නැහැ. එහෙමනම් අඳ ගන්න කියලා පැවිදි කරන්නේ නැහැ. මේ සන්තුටිතාවය දන්නවනම් එන්නේ ලෙඩක් එන්න තැනක් නැහැ. මොකද හැම වෙලාවෙම ඉන්නේ සතුටේ. ඒක දන්නේ නැත්නම් දැන ගන්න තරඟට ශූන්‍යතාව විහෙරණය පිළිබඳ පොඩ්ඩක් අත්දකලා තියෙන්න ඕනේ. බණ අහලා තියෙන්න ඕනේ. බුද්ධ ආධෝත්තුමන් වහන්සේලා මේක ගරු කරලා තියෙනවා කියලා දැනගන්න ඕනේ. ආන්න එතකොට තේරෙනවා අපිට කොච්චර දේවල් වලින් සතුට වෙන්න පුළුවන්. අප්පිච්ච කතා, සන්තුට්ටි සන්තුට්ටි කතා, පවිවේක කතා. පුළුවන් තරම් දැකපුවාම කාටද කියන්නේ ඔබ මුළු ජීවිතේම ඔබ මුළු භවයේම හම්බෙච්ච සම්පත්තිය තමයි විවේක වෙන එක. ඔය සෙනඟ වැදට ගිහිල්ලා රැළට අහුවෙලා රැළක ගත කරන එක හෝ නියමයි. ඒක භයානක ලෙඩක්. අද මේ අපිට මේ පෙන්වන්න හදන දේ රාජධානි හරහා දියුණු රටවල් හරහා අවිවේකී බව. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් යුක්ත උදේ පින්ඩ පාත යන ගමට වඩිනවා. මිනිසුන්ට බණ ටිකක් කියලා සූපවත් ඒවා කියන්නේ. ප්‍රඥාවෙන් යුක්ත හැන්දාවේ කැලේට යනවා විවේකී හොයාගෙන. කවුරුහටත් එන්න දෙන්නේ නැහැ. කාටවත් එන්න දෙන්නේ නැහැ. පවිවේකයේ සඳහා පිටිපස්සට යනවා. තනිකර ප්‍රඥාව උපදින්නේ පවිවේකයෙන්. අපි ওই පොත්පත්වල ගන්නම දේශපා මේ පන්ති කාමරවල ලබා ගන්න දැනුම සම්පූර්ණ පිළුණු වෙච්ච පරණ දැනුමක්. පවිවේකීතාවයෙන් හම්බෙන දැනුම සම්පූර්ණ නවමුයි. ඒ වෙලාවේ උපදින නිසා මේ පවිවේකීතාවය තමයි අද මේ ජනමාධ්‍ය හරහා කාබාසිනිය කරලා තියෙන්නේ. මොන විදිහෙමත් ඉන්න දෙන්නේ. කාටවත් පවිවේකී ඕන මිනිහටවත් ඉන්න දෙන්නේ නැතරම් අද සමාජය හැදිලා තියෙන්නේ. මේකේ අවසාන කැත්තම කැත විදියට දුක් විඳින්නේ දැන් උපදින දරුවා. කිසිම අම්මලා තාත්තලා කෙනෙකුට දැන් පවිවේකේ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්නේ රාජධානියට යන්න. එළේ අතාරින්න ගම අතාරින්න ඉතින් ඒ දරුවොත් හැදිලා තියෙන්නේ ඒ කට්ටිය දන්නේ ශිෂ්ටාචාරයේ නිව්යෝක් වල තියෙන එක තමයි. එහෙම නැත්නම් මේ කැලෙන් ආව එළියට කියන එක ඒක චී වනචර වැඩක් කියලා කියන කැලේ අනේක. බුදුහාමර කියන්නේ ඔබට වවියක ඕනනම් අරන්නේ ගත වෙයන් කියලා. සම්පූර්ණ අවුල් වෙච්ච ලෝකයක් තියෙන. ඉතින් ඒ නගරවල ඉන්න කට්ටියට තමයි ඔය Nobel Prize, Templeton Prize ඔක්කොම හවු වෙන්නේ නගර ජීවිතය අගය කරන අයට. කවදාකවත් අහන්න බලන්න ඔය වගේ ජාත්‍යන්තර සම්මානයක් දීලා තියනවාද කියලා විවේකයේ කරු කරන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල වෙනස්. අපි අපේ දරුවොත් යොමු කරන්න හිතෙන්න. ඒසම් පවිවේකීතාවය පිළිබඳව කතා කරන ගමන් දැන් පවිවේකව ඉන්න ගමන් පවිවේකයේ පිළිබඳ අගේ ආඩම්බරය කරන්න. ඒ ඒ කතා කතා කරන්න ඕනේ අසංසග්ග කතා සංසර්ගය කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වීම. එලි ගලි වාසය කියලා කියන්නේ එහෙම නැත්නම් ආලිංගනය කියලා කියන්නේ අසංසංග කතා කියලා කියන්නේ කඟ වෙනගේ තනි අඟ වගේ. මහතංග නම් හස්ති රාජයා වගේ රැළෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙනවා. ඒක කරන්න බෑ තමන් පිටිපද විශ්වාසය නැති කෙනා. ඒ මනසට අන්ධකාර වෙනකොට බයයි. ලෙඩ වෙනකොට බයයි. රෑ වෙනකොට බයයි. අද්ද ගහගත්ත ගමන් බයයි. ඒ මොකද ඇතුළත ಗುಣ නැහැ. අසංසග්ග කියලා කියන්නේ තනි ඇලිය වගේ කංග වේනා වගේ ඒ ගත කරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට දෙයියෝ බනුස්සයෝ පවා බයයි. තිරිසන් සත්තු ගැන අහන්න දෙයක් නැහැ. දිව්‍යයෝ පවා බය වෙනවා. බ්‍රහ්මියෝ පවා බය වෙනවා. මෙච්චර ලෝකයා මිනිස්සු මේ රැල්ලට වැටිලා රැල්ලට අහුවිලා ගත කරද්දී විවේකීව හුදකලාව පවිවේකයේ හොයලා සංසර්ගයෙන් තොරව පැත්තකට වෙන කතාවක්. අසංසග්ග කතා කියලා කියනවා. ඒ වගේම තමයි විරි ආරම්භ කතා. මෙහෙම ඉඳගෙන බුදියන එක නෙමෙයි බුදුහාමතුරු මේ දීලා තියෙන විවේක වෙලා කැලේකට ගිහිල්ලා කොට්ටයක් හදාගෙන බුදියපන් කියලා නෙවෙයි සම්පූර්ණ දවල්ට රාත්‍රී සංඥා වැති කරගන්න කියලා තියෙනවා මුළු රාත්‍රියේම දිවා සංඥාවෙන් අවදීන් ගත කරන්න කියලා තියෙනවා. එතකොට තමයි ජීවිතේ ජීවත් වෙනවා. අපේ ජීවිතේ පැය කීයක් බුදි බුදියලා බුදු වෙන්න තියෙන පැය කීයක් බුදියන්න ගත කරනවා. මේ ඉස්සරහ කියව කාරණා නැති මිනිස්සයාට පැය ගාණක් උදිය ගත්තත් ඉවරයක් නැහැ. දැන් හැදෙන ළමයෙකුට පාන්දර නැගිටිනවා කියන එක කොච්චර අමාරුද බලන්න. හන්දෑවේ රෑ 11 12 වෙනකන් ඉන්නවා. මේ හිටියයි 15 කුටි ආම්තුරු වයසට ගිහිල්ලා පැවිදි වුණේ 100 කෙනෙක් ඉන්නවලු බුදියන් ඉන්නකොට හිල්පොල් කට්ටක් කනට තියලා වතුරක් කරනවා. මොන්නම තාලෙන්වත් දෙන්නේ නැතුළු යා පාන්දර නාකින්ට නිින්ද යන්නේ නැහැ. පාන්දර නැගිනවා හිල් පොල් කට්ටක් තියෙනවලු ඒක කණ්ඩාවක් කරලා කණ්ඩ තියලා පොච්චියකින් වතුරක් කරනවා. නිදා ගන්න බැල්ලු කවදාකවත් පාන්දරව. දැන් කෙරුවොත් එහෙම දැන් පිටරටල මේකට එහෙම කරොත් එහෙම කෙලින්ම අම්බටයි දාතර වෙද්දෝ නඩු. බබාගේ අත තියලා බබාට අත තියලා අත තියන්න තහනම් දැන්. ගියේ අම්මගේ නීති තියෙන්නේ. බුදුමාකාර නීති જાතියක් හදලා තිනවා අමන යන්න පුළුවන් තරම් තැන දීලා කල්පනා කරන කෙනෙකුට ඒක කතා කරන්න එන්න එපයි කියලා. ඒක නිසා මොන විදියෙන්වත් බෑ අවදිය කියන එක. ඒගොල්ලෝ කියන්නේ අවදිය කියන එක මේ ජොගින් කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ, ජිම්නස් ජිම් එකට යන්න ඕනේ කියලා. ඒ වෙන උපකරණ වගේ කඩලා තියෙන ඉව්ව කෙරුවේ නැත්නම් ව්‍යායාම වෙන්නේ නැහැ. උල් ගහක් නැගපල්ලා 100 100ක් ව්‍යායාම වෙනවා. වතුරට බහලා පීනපල්ලා 100 100ක් ව්‍යායාම වෙනවා. ඉව්ව හොඳ නැහැ. අපේ අපේ අන්තරින් ව්‍යායාම කරලා පැය කීයක් ව්‍යායාමද කියලා බලන්න ඕනේ කොලෙස්ටරෝල් කොච්චරද කියලා බලන්න ඕනේ ආහාර කොච්චර මීටරකේ දාන්න ඕනේ කියලා ඒගොල්ලෝ අපිට උගන්වන්න දෙනවා විරි ආරම්භයේ බුදුරජාන් වහන්සේ විතර පැය 18ට වැඩ කරපු අවුරුදු 45ක් එකට වැඩ කරපු කිසිම චරිතයක් ලෝකේ නැහැ මේ ටික නැතුව ওই කියපු ටික නැතුව සීල කතාවක් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ওই ටික නැතුව කරන සීල කතා ඒවා නිකන් සම්පූර්ණ රැවටිල්ලක් විතරයි. ඒ නිසා සීලයේ ශ්‍රේෂ්ඨ තැන් මේ කතා කරන්නේ. සීලයක් ගත කරනකොට ඒ සීලය රැකෙන්න නම් නැත්නම් සීලය අදි සීලයක් වඩපත් වෙන්න නම් නිතරම අල්පේච්ඡතාවය ගැන හිතන්න. නිතරම සන්තුෂ්ඨිතාවය ගැන හිතන්න. නිතරම පවිවේකතාවය, අසංසග්ගතාවය, වීර්යාරම්භතාවය ඇති කරනවා නම් තමන්ගේ සීලේ එන්න එන්න එන්න එන්න වැඩෙන එහෙම නැත්නම් අපි කියන විදිහට අධිශීලයක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි බුදුමාකාර විදියට සිල්වතුන් කෙරෙහි ඇද බැඳ තබනවා මේ කියන කරුණු පහ නිසා. මේ කරුණු පහට යනකොට ඉබේම තමයි ලං වෙන්නේ, ඇදෙන්නේ, ආකර්ෂණය වෙන්නේ සිල්වතුන් තමයි. මේ ලාමකයට ඉන්නේ නැලාමකයෙන් තල්ලු කරලා දාන ගතියක් තියෙනවා. අපි ලාමක කෙනෙක් ළඟට ගිහිල්ලා තියෙනවා නම් අසත්පුරුෂෙක් ආවට හෝ අසත් ධර්මයක් තියෙනවා මොකක්වත් නෙමෙයි අපේ ওই කියන ಗುಣ පහ නැතිකම නිසා ලඟ වෙලා තියෙනවා. ඒ නිසා අපිට සීලයක් කරන්න බෑ සිල්ලුතුන් නැතුව ලඟ ඉඳකට. සිල්ලුතුන් ගාවට යන්න නම් අපිට ඒකට ආකර්ෂණයක් එන්න ඕනේ ජීවන රටාව හැදෙන්න ඕනේ. ඒ වගේම සමාධියක් කවදාකවත් කරන්න බෑ අල්පේච්ඡතා ආදී ගුණ නැතුව. අපේ තන දනේ ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් වෙනම භාවනා ක්‍රම ඇති මේ සමාධිය ගන්න මේ මම හැදගහෙන්න කැමති නැහැ. හැබැයි සමාධිය මං අන්තිමට හැදගහිලා ඉන්න ඕනේ. එහෙම නැහැ. Taman ඇද ගහින්න ඕනේ. ඒකට ප්‍රඥාවක් පහළ වෙන්න බුදුරජාණන්සේ කියලා තියෙනවා. අරණ්‍ය විතර ප්‍රඥාව ඇති වෙන තැන මොනම විශ්වවිද්‍යාලයක්වත් නැහැ. අරණ්‍ය කියලා විවේක වෙනකොට තියෙන ප්‍රඥාව. එතකොට තමයි ඥානීය සහ ඥාන දර්ශන කතාව පහළ වෙන්නේ. ඒවව තමයි කතා කළ යුතු කතා. ඒ නිසා වචනයක් කතා කරනකොට තමයි මේ මොකද්ද sannivedanaya කරන්න හදන්නේ මොකක්ද ඒකේ හරපද්ධතිය කියලා බලන්න ඔය දස කතාවස් වලට වැටෙනවා නම් තමයි තේරෙයි එදිනදා මේ භාවනා නොකරන ජීවිතයකදී අපි කොච්චර පව් කරගන්නවද කියලා සම්පප්පලපාරා හිස් වචන කතා කිරීමහරහා ඒක නිසා දේශනේ හමාර කරමින් මම කියන්න කැමති පැයක් භාවනා කරනවායි කියලා භාවනාව හරියන්නේ නැතත් කට වහගෙන ඉන්න එක කොච්චර පිනක් කියලා හිතනවද එක පැයක් එක තැනකට වෙලා ඉඳලා කතා නොකර ඉන්න එක. පුළුවන් ද බලන්න ගෙදරක ඉඳද්දි පැයක් කතා නොකර ඉන්න. මොන විදියෙන්වත් දෙන්නේ නැහැ. ඒ නිසා පරියංකේදී අපිට ධ්‍යාන මාර්ග බල ඕනේ නැහැ. කය හොල්ලන්නේ නැතුව සතුන් හොරකම් කිරීමක් කාමීච්ඡාචාරයෙන් තෝ කයත් තියාගෙන ඉන්නවා. වචනෙන් ඉන්න අකුසල් නොකර වෙලා. මේක පැය දෙකක් කරලා බලන්න. තුනක් කරලා බලන්න. බැටරියක් charge වෙනවා. බැටරියක් charge වෙනවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ හුදේකලා වෙලා කතා නොකර සිටීම වැඩි. ඒක නිසා ගුරු වෘත්‍ය කතා කරන වෘත්‍යයක් පැය 5යි කරන්න ඕන. අංගමහන්සිලා කරන කෘත්‍ය පැය 8ක් කරන්න ඕන දවසක් වැඩ කරන්න. ගුරු වෘත්‍ය මාස 3කට පස්සේ මාසයක් නිවාඩු දෙනවා. අපි හිතනකොට ගොඩාක් ශක්තිය වැය වෙන තැන තමයි කතාව. ඒ නිසා පුළුවන් තරම් ඒක සීමා කරගෙන කටයුතු කරන්න පටන් ගන්නවා නම් ඒ සඳහා හොඳම දේ තමයි කළ යුතු කතාව ධර්ම කතාවක් ප්‍රයෝජනයක් වෙනස කරනවා මිස ආවට ගිහිල්ලා කතා කරනවායි කියලා කියනවා හදාගත්ත තීර වටිනා කිරිහැලියක් බිම හලා ගත්තා වගේ. ඒ නිසා ගෙවල් දොරවල් වලට ගිහිල්ලා කොහොමද කරන්න ඕන මොනවද කරන්න ඕන කියලා ප්‍රශ්න අහන්න එපා. කරුණාකරලා බලන්න කරන කතාවේ තේරුමක් තියනවාද කියලා. ඒක අඩු වෙනවා නම් ඒක පැහැදිලිම ලක්ෂණයක්. භාවනා දියුණුවේ ඒ කියන්නේ කතා කරන්න බැරි ගොළු වෙලා හරි මානසික අසහනයක් නිසා නෙවෙයි කළ යුතු කතා විතරයි කතා කරන්නේ මේ විදිහට මේ ශුන්‍යතා විහරණය තේරුම් ගන්න එක ක්‍රියාවෙත් තියෙනවා හැම එකෙම තියෙනවා ඉරියව්වේදී හැමතැනම පවත්වන්න පටන් ගත්තොත් පමණක් ශුන්‍යතා විහරණේ ජීවත් වෙන අනික් කෙනා කවුද කියලා ඔයත් අන්න තේරෙයි එහෙම නැත්නම් අපිට තේරෙන්නේ මේ සොකරිකාරයෝ තමයි නාඩගම්කාරය විතර අපිට අහුවෙන්නේ. Taman ශුන්්‍යතාව විහරණයට හැදිරෙනකොට වටපිට බලනෝරේ දහයකේ අහවලා නම් ජීවත් වෙන ක්‍රමේ ශුන්්‍යතාවයට බරයි. උදේකලාවට බරයි. විවේකයට බරයි. ආන ඒක තමයි අපිට මේ ජීවිතය හම්බෙලා තියෙන ලොකුම සම්පත්තිය, කල්යාණ මිත්‍ර සම්පත්තිය. හැබැයි Taman කල්යාණ මිත්‍රෙක් නොවි Tamanට කල්යාණ මිත්‍ර හම්බෙන්නේ නැහැ. Taman ශුන්‍යතා විහරණේ දන්නේ නැත්නම් ශුන්‍යතා විහරණේ ගත කරන එක න දැනෙන්නේ නැහැ. පේන්නේ යා මේ පෙරදිච්ච කෙනෙක්, වැරදිච්ච කෙනෙක්, හැඟීමක් නැති කෙනෙක්. එහෙම නැත්නම් චක්කුමක් නැති කෙනෙක් කියලා. නම ශුන්‍යතා විහරණ ගත කරන පිරිස් මේ පිරිස දන්නවටදී ගොඩාක් අද ලෝකේ ඉන්නවා. ඔගොල්ලෝ හිතනවටදී විශාල පිරිසක් ඉන්නවා. සියලු දේ කැප කරලා ශුන්‍යතා විහරණයට, උදේකලාවට, විවේකයට යනවා. ඒගොල්ල අධ්‍යාපන ආයතන වල දකින්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ ස්ථාන වල දකින්න හම්බ වෙන්නේ නැහැ. තරගෙ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ල විවේකීව ගත කරනවා. ඒකට යන්න නම් ඒකට ආකර්ෂණය වෙන්න නම් Taman තුල ඒ ඒ ශුන්‍යතා විහරණය එහෙම නැත්නම් ඒ හුදකලාවට කැමැති ගතිය ආවට පස්සේ මං හිතන්නේ නැහැ කවුරුවත් චෝදනා කරයි කියලා බුද්ධ ශාසනය අවුරුදු 2600ක් පරණ වෙලා පිලුණු වෙලා තියෙනවා කිය. කිසිසේත්ම පිලුණු වෙලා නැහැ. කරගන්න වැඩ කරගන්න නැති කරනවා අපි මේ හොයන්නේ අලියෝ බලන්න නම් මාලිගාව පෙරහැර බලලා හරියන්නේ ලාහුගල යන්න ඕනේ. පෙරහැරට ගේන්නේ කීකරු කරපු අලියෝ. සෝබනේ. අලියෝ බලන්න ලාහුගල යන්න ඕනේ. නිසා නිවන හොයන්න ඕන නම් විවේක ස්ථානයකට යන්න. ගියාට පස්සේ විවේක ස්ථාන ඇලි ගලි වාසය කරන මනුස්සය තුළ තමයි තියෙන්නේ ওই සෝබනේ ওই කෑ ගැස්ම නැහැ. ඒක නිසා මේ ගති ඇති කර ගන්නවා වගේ මේ ගති කෙරෙහි ಗುಣ ප්‍රකාශ කරන ගතිය තියෙනකොට අපිට හම්බෙන ලොකුම ලාභය තමයි අපි මේ මට්ටමේ ඉන්න අපිට ආදර්ශයක් දෙන්න පුළුවන් උතුමන් වහන්සේලා දැක ගන්න හම්බ වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒකේ පිරිහීමක් වෙලා නැහැ. පිරිහුණයි කියලා කිව්වොත් අපි කියනවා නම් ලෝක පිරිහිලයි කියලා ඒ පිරිහිච්ච වෙලාවක කියන කතාව. හිත පිරිහිච්ච වෙලාවක කියන කතාව. ಗುಣ පැත්තෙන් බලන්න පටන් ගත්තොත් පුදුමාකාර ගුණවතුන් සිල්වතුන් ඉන්නවා. හැබැයි ඒක දකින්න ඇහැ. ඒ ධර්ම චක්ෂුෂේ පහළ වෙන්න නම් මේ ශුන්‍යතා දර්ශනේ තියෙන්න ඕනේ. මේ ශුන්‍යතා විහරණේ තියෙන්න ඕනේ. මේ හුදකලා ජීවිතය අගය කරන්න ඕනේ. එතෙන් ගියාට පස්සේ හිතුවට වැඩිය විශාල පිරිසක් වෙනවා. ඒ වගේම තමයි ඒ පිරිස හාමුදුරු අතරම නොවෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන අතරම නොවෙන්න ඉඩ තියෙනවා. බෞද්ධයන් අතර නොවෙන්න ඉඩ තියෙනවා. කවදාකවත් හිතන්න එපා ඔය පිට දාලා තියෙන රාමුව හරහා මේගොල්ලෝ ගාව තමයි නිවන තියෙන්නේ කියලා. මේක ඕනේ තරම් තියෙනවා. ඒ නිසා සම්පූර්ණ අවදියෙන් පිටපැත්තෙන් පොත්තෙන් බලන්න යන්න එපා. ඔය පෙන්වන්න හදන බැජ් එක දිහා බලන්න යන්න එපා. කවුද විවේකයට කැමති? කවුද හුදකලාවට කැමති? කවුද ශූන්‍යතාවට කැමති කියලා බලන්න. බලනකොට පේන්න පටන් අරගෙන මේ ලෝකේ අනන්තවත් සත්පුරුෂයෝ ඉන්නවා. ඒ සත්පුරුෂයන් අතරට තමන්ටත් යන්න හම්බෙලා තමන්ටත් පුළුවන් නම් මේ සත්පුරුෂ ආදර්ශයක් ඉතිරි කරලා මේ ලෝකෙ මැරලා යන්න පුළුවන් නම් ඒක තමයි අපි ඇතුළතට ගන්න තියෙන ලොකුම පණිවිඩය. ඒ විතරක් නෙමෙයි. මේ පණිවිඩය අනුව ජීවත් වෙනවා ඒක සාසනයට කරන්න පුළුවන් ලොකුම සේවාව. ඒ නිසා අපි මේ ජීවිත මේ ගත කරන ජීවිතයේ තුල අපට ඇතුළත සාසනය සකස් කරගෙන බාහිර සාසනයටත් ආදර්ශයක් තියලා ගත කිරීම සඳහා අපේ මේ ධර්ම දේශනා මාලාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තම තමන් කරන මේ භාවනා කටයුතු නැත්නම් අත්දැකීම් සියල්ල ඇති කරගෙන අපි පටන් ගත්ත තැනට වැඩිය වඩා ශූන්‍ය තැනකට වඩා විවිධ තැනට යන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා